අයි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපි මේ වැඩමුළුවේ දෙවෙනි දවසේ දෙවෙනි ධර්ම සාකච්ඡාවට නැත්නම් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ හඳුනා දීපු විදිහට ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. අනිකුත් සභාවට ප්‍රශ්න ඉදිරිපත් කරන්න තියෙනවනම් ඒ පිළිබඳවත් අපි සාදර වෙමු. ආරම්භය ලිඛිත ප්‍රශ්න වලින් පටන් ගන්න විදිහට අපි උපාසක මහත්තයන් ඉල්ලා සිටිමු. ගරුතර සුමාය මහන්ස පුජ්‍යලයින්ගේ චරිත රාග චරිත දේශ චරිත මෝහ චරිත වශයෙන් වර්ගීකරණ බව අසා ඇත්තේ ඒ ඒ අයට ගැළපෙන කමඨහන් ලබාගත යුතු බවද අසා ඇත්තේ ඒ අනුව ආනාපාන සති භාවනාවත් සක්මන් භාවනාවත් මේ හැම දිනාටම ගැළපේද කරුණාකර පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටි. ඔය ලියපු එකන ආනපන සත්‍ය කරලා බැලුවද සක්මන් භාවනාව කරලා බැලුවද වැටුනේ කොහොමද කියලා කියන එක බැලුවොත් නම් ලෝක ජනතාව කෝක වේතත් මේ ප්‍රශ්න අහන එක්කනට ආනාපානෙ වැටෙනවාද කියලා හිතා ගන්න පුළුවන්. ඒක තිබියදී පිට දේවල් අල්ලන්න හදනවා කියලා කියන්නේ භාවනා වැඩමුළුකදී කෙසේවත් පිහිටු නැත්තම් අපි මෙතෙන් එන්නේ බොහොම අමාරුයි. ඇවිල්ලි වෙලා අපිට කමටහන් ලැබෙන එක ගැළපෙනවද නැද්ද කියන එක Tamanට ගැළපෙනවනකොට ඒ අනුව හිතා ගන්න පුළුවන් අන්ව ඒ ක්‍රමයට තව කෙනෙකුට ගැළපෙනවද නැද්ද කියන නිසා මේ ප්‍රශ්න දීපේකන කැමැතිද මේ දවස කාලය ඇතුළත ආනපන සතිය කරලා බැලුවද වැටහෙනවද නැද්ද කියලා එහෙම නැත්නම් සක්මන් භාවනා කරාද ඒක තමයි yaadෙනවද ගැළපෙනවද කියලා කිව්වොත් නම් මම හිතනවා ප්‍රශ්නේ සාර්ථකයි කියලා. නැත්නම් අපිට මේ අනුන්ගේ ජනතාවක් පිළිබඳව මහා ජනතාවක් වෙන ඒකට මතු උදෙන මෛත්‍රී බුදුහාමුදුර බලා ගන්න. අපිට තියෙන මේ දන්න ක්‍රමයට අපේ සීමිත ප්‍රමාණය ඇතුළත අනේක. ඒ නිසා මම කැමති තුන්වෙනි වතාවටත් අහන්න මේ ප්‍රශ්න ලියපු එකට ඇත්තටම දැනගන්න ඕන නම් තමන් කරලා බැලුවද ගැළපෙන නොගැළපෙන බව හෝ වැටහෙන ඇනේට බව කරුණාකර සභාවට ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා ඉන්නවා. එහෙම නැත්නම් මේ ප්‍රශ්න વિશે අපි කාලේ ගත කරන්න යන්නේ අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමීන් වහන්සේ ගරු ස්වාමින් වහන්සේ ආනාපාන සති භාවනාවෙන් චිත්තානුපස්සනාව ඇතිවන අයුරු කාරණකෝ පහදා දෙනමින් ඉල්ලමි. ඒකත් ඒ වගේම එකක් දැනට තමන් කරන්නේ මොකද්ද? කාය අනුපස්සනාවද වේදනා අනුපස්සනාවද මොකද්ද කරන්නේ? ඒක වැටෙන ආකාරය කිව්වොත් ඒ අනුව තමයි මට පුළුවන්නේ ඉස්සල ප්‍රශ්නේ මේ කියන එකට වැටෙන ආකාරයෙන් කියන්න පුළුවන් අනික් කෙනෙකුට කොහොමද සංසන්දනය කරන්න කියලා. ඒක අන්වේ ඥානය. මේක දැන්න තමන් කරන දේ කියන්නේ නැතුව මේ කෙරෙන්න තියෙන දේවල් ගැන විස්තර කරන්න හදනවා කියලා කියන්නේ මේ එළඹ සිටීම එහෙම නැත්නම් වැඩමුළුවකට පැමිණීමේ මූලික අර්ථය දන්නේ මුල් මුල්ලේ වයින්නම් මම ඔක්කොට පුත්‍ර දීගෙන ගියා. දැන් අපි යන්නේ 101. පොඩි ප්‍රශ්නයක් නෙවෙයි. ඒ නිසා මූලික උපදේශ මාලාවට අහුම්කම් දෙන්න. දැනට එක එක පරියන්කේ හරි ආනාපාන සතිය කරාද, තක්මන් භාවනා කරාද මොනවද Tamanට වැටහෙන්නේ කියන ඒවා ලියවෙන්නේ නැති වුණොත් මං ලව්වා මේ වචනේම ඕගොල්ලෝ නැවත නැවත කියවයි. ඒ නිසා ඉස්සල්ලාම් මේකට වාර්තාව ලියන්න ඉස්සල්ලා කමඨාන් සුද්ධ කිරීම පිළිබඳව කොලයක් දීලා ඇති. ඒ කොලේ කියවන්න ඒ කොලේ ළඟ තියාගන්න නැත්නම් මම මේක නැවත නැවත කියන්නම්. ඒකෙන් මේ වෙහෙස ඉන්නේ ඕගොල්ලන්. මම 100 ගානක් රිට්‍රීට් කරලා තියෙන්නේ මට වෙහෙස නැහැ. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද දින මාගේ භාවනා අධ්‍යක්ීම් මෙසේ ඔබ වහන්සේ වෙත ඉදිරිපත් කිරීමට මට සිතුණා. උදෑසන සක්මන් භාවනාවේදී මගේ පාද යුගල පමණක් ගමන් කරන්නාක් මෙන් දැනේ. පසුව පරයන්පේදී ආනාපානය සංසිදී ගියාට පසු ශරීරයේ ඇතුළත කම්පන චලන තදින් දැන. ඒ දෙස බලා සිටින විට ඒවා නොදැනී ගොස් තද නින්දකට වැටෙන ස්වභාවයක් මට දැනී ගියේ. නමුත් මා අවදියෙන් සිටි බව මට විශ්වාසයි. ඒ අවස්ථාවේ සිතුවිල්ලක් ලෙස ඇති වූයේ ඔබ වහන්සේට මේ අත්දැකීම දැනුම් දිය යුතු බවයි. පැය එකමාරක පමණ කාලයක් මේ தත්ත්වය පැවතුණි. අද දින මාගේ භාවනා අත්දැකීමයි. තෙරුවන් සරණයි. ඒ විදිහට අරමුණක් දැනිලා ඒ අරමුණ හරහාම ක්‍රමයෙන් ගෙවම් කරලා අරමුණ නොදැන්න මට්ටමට නම් විවිධ තැනටපත් වීම තමන්ගේ අගයන් ආඩම්බර වලින් හැටියෙන් බලනකොට හොඳ වැඩක් වශයෙන්ද පේන්නේ නරක වැඩක් වශයෙන්ද නැත්නම් පාළු වෙච්ච තනි වෙච්ච කම්මැලි වෙච්ච තනක් විදිහද එහෙම නැතුව කරදරයක් තිබිලා තුවාලයක් තිබිලා සනීප වෙච්ච වගේ තැනකටද කියන වචනේ මම දැනගන්න කැමතියි ඒ අනුව නම් පුළුවන් මේ අත්දැකීම් පිළිබඳව අපිට සාකච්ඡාවට ගන්න මේ ලියුපේකනාට තේරෙන්නේ වගේ සංසිඳීම පාළු වෙච්ච, තනි වෙච්ච, කොන් වෙච්ච තනක් විදියට, අචරණ වෙච්ච තනක් විදියට වැටහීමක්ද? එහෙම නැත්නම් තිබින කරදරයක් අයින් වුණා, ලෙඩක් සනීප වුණා, තුවාලයක් සංසිඳුණා වගේ අවස්ථාවක් විදිහට කියලා ඉදිරිපත් කරන විදිහට මම ඉල්ලා හිටනවා ලියවෙන්න නයි. සතුටක් දෙනවා. ඒ විදිහට අපිට කරන්න තියෙනවා නම් ඒ Tamanට මේ තනු වුණා, පාණු වුණා, කොටු වුණා නෙවෙයි, තිබිච්ච කරදරයක් අඩු වෙලා විවේක තනට ගියා වගේ දැනෙනවා නම් ඒකට කියනවා සාත සහගත කියලා. ඒ කියන්නේ ප්‍රනීත භාවයක් පැටහෙනවා. එහෙම නැත්නම් ඒක ප්‍රමෝදයට කාරණාවක් වෙනවා. ඉතින් මේක උඟ වේලාවකට වුණාම අපිට බන අහලා නැත්තම් ලෑස්තිලා ගියේ නැත්තම් අසරණ ගතියක්, තනි ගතියක්, පාළු ගතියක්, කාංසාවක්, කොම් වෙච්ච ගතියක් වැටෙනවා. එකම දේ සතුටකට මන අපිට යමුනා නම් සත්පුරුසයි. කන බාටුයි පාළුවේ කම්මැලි කිවන අසත්පුරුසයි. ඉතින් විදිහට ඒ සත්පුරුෂ ගතියක් වැටෙනවා නම් මේ යමක් අපිට රූප දැකලා සද්ද අහලා ගන්ධ රස පහසන් ලැබලා නෙවෙයිනේ මේ ලැබිලා තියෙන්නේ. ඉදurangෙන් පරිබාහිරව. ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් පරිබාහිරව. රූප සද්ද ගන්ධ රස වලින් පරිබාහිරව ලැබිලා තියෙනවා. අන්න එකට සතුට වැඩි වෙනවා නම් ඒ යෝගාවචරය විසිකල යුත්තේ එවැනි தત્ත්වේ නැවත නැවත හිතට වද්දලා මේක අපේ ස්වභාවය නැත්නම් සෙකන්ඩ් නේචර් එක. ඒ නැත්තම් gedara ගියා වගේ මේක එන්නේ පරියන්කේදී විතරද? සක්මනේදී ගන්න බැරිද? දානේ වළඳනකොට ගන්න බැරිද? නිදා ගන්නකොට ගන්න බැරිද? කියලා ඒ තියෙන ඒ විශ්‍රාම ගතිය විවේක ගතිය මොන මොන අවස්ථාවල චිත්තක්ෂණ වශයෙන් ඕක්ෂණ බංගුර වශයෙන් හෝ ගන්න පුළුවන්ද කියලා බැලුවොත් හරි පාරේ ඉන්න එක්කෙනෙකුට තේරෙනවා කොයි වෙලාවෙත් ওই විවේකේ හිතේ තියෙනවා දන්නේ නැතිකමයි තියෙන්නේ. අපි කතා කරන්නේ කරදර ගැන විතරනේ. කංකටලු ගැන කතා කරනකොට ওই විවේකෙ කොම් වෙනවා. මේ විවේකයේ කොයි කරදර කංකටලසෙ තියෙනව නේද කියලා බැලුවොත් ඒක මනුස්සකම වශයෙන් කොයි වෙලාවෙත් අපේ තියෙනවා. ඉතින් ඊට පස්සේ ජීවන රටාව හදා ගන්න ඕනේ. සම්මා කම්මන්ත සම්මා වාචා සම්මා ආජීව කියන තුන මේ තියෙන විස්රාමයේ වැඩි වෙන නිතර හමු වෙන ඒකට ගිහිල්ලා වැඩි වෙලා ඉන්න පුළුවන් ගතිය වෙන තාලට හදා ගන්න බැන්නා. ඒ කියන්නේ Tamanට අර ලැබි ලැබිච්ච තෑග්ග බාර ගන්න කැමති නැතිකම තියෙනවා. ඒක නිසා සතුට තියෙනවා නම් ඒක තමයි සාරිපුත්‍ර සාන්ති කියන්නේ කාය කායගත සති සත සාත සහගත. මුදුවර කයෙහි හිත හිටලා තියෙනවා. ඒක මිහිරියාවක්, ප්‍රණීත ගතියක්, ප්‍රමෝදයක්, නන්දියක් පහළ වෙනවා. ඒක මේ කාමික මේ රාගයේ වශයෙන් දැනෙන කාම ගුණයන්ගෙන් ලැබෙන එකක් නෙවෙයි. ඒ වගේම ඒක මේ ඕන ඕන වෙලාවට ගන්න පුළුවන් එකක් නෙවෙයි. එකලස් වෙච්ච වෙලාවට ලැබෙනවා. ඒකට පේන පින්න තියනවායි කියලා. ඊට පස්සේ ඒක නැවත නැවත ලැබීමට කොමක් කළ යුතුද ඒක කරනවා. එනිසා ඊටාම වැදගත් වෙන්නේ මේක අඳුන ගන්න ඕනේ. මේක නැති එකක් නෙවෙයි. උපදින ඕනම කෙනෙකුට තියෙනවා. අපි පුරුද්දම තියෙන වැරදිච්ච දේවල් පෙරදිච්ච දේවල් කරන කතා කරනවා මිසක්කා කොයි වෙලාවෙත් මේක තියෙනවා. දකින්න නැතිකමයි තියෙන එක තමයි අපේ තියෙන කාලකන්නිකම. බුදුරජාණන්සේ කාලකන්නික වචනේ පාවිච්චි කරන්නේ අසත්පුරුෂ ගතිය කියලා කියනවා. මේ තියෙන විවේකේ නෙවෙයි දකින්නේ ඒකට සුදුස්සනක නෙවෙයි ඉන්නේ ඒකට සුසුවයි නෙවෙයි ඇසුරු කරන්නේ ඒකට සුදු බණ නෙවෙයි අහන්නේ නිකා කන්දොස් කිරියාවල් අනේ අරයාගේ මෙයාගේ අඩුපාඩුකම් කතා කරගෙන ඉඳ ගියාම මේ විවේකේ කොම් වෙනවා එහෙම නැත්නම් මේ විවේකේ බහුල කරන ක්‍රමයේ ජීවත් වෙන්න ගත්තොත් තමන්න තේරෙයි මිනිස්සු සෑහෙන ගාණක් මේ සමාජයේ ජීවත් වෙනවා. ඔය කුණු කන්දල් වලට උළු දාන්න යන්නේ විවේකයේ දිහාට හැරිලා, සත්පුරුෂන් දිහාට හැරිලා, සද්ධාත්මයේ දිහාට හැරිලා තමන් පුළුවන් තරම් මේ මුරුක සම්බරුසාවෙන් තෙමෙන්න නැති වෙලා ගල්ලෙව ගල්ගෙන් අතුල් ගල්ගෙවල අතුලට රිංගනවලු මිනිස්සු වතුර අරගෙන. මොකද මේක තෙමුණොත් විනාශයි. තෙමුණොත් මුර්ගයෝ වෙනවා. පැත්තකට වෙන එකයි තියෙන්නේ. ඒ නිසා ඒක බෞලිකත කිරීම සඳහා කලියුත්තක් කරන එක තමයි කෙටි උපදේශ. අවසර ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ මා ආනාපාන සතියේ සිත පිහිටුවාගෙන නාසිකාග්‍රේ සිත පිහිටුවා කය ලිහිල් කරගෙන භාවනාව ආරම්භ කර ටික වේලාවකින් මාගේ ශරීරයේ තද ගතියකින් හා දත් ඇඳි දෙක එකට තද වෙන ගතියක් දැනේ. එසේ වන්නේ මගේ භාවනා ක්‍රමේ දෝෂයක් නිසාද කියා පැහැදිලි කරන ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. මේ ඇත්තටම ඉතින් අර ධාතුන් ඇවිල්ලා අපිට වෙන්නකොට තද ගතිය සහ බර ගතිය අපි මේක කය කියලා හිතා ගන්නවා දත් කියලා හිතා ගන්නවා කටබඩ කියලා අපි අර අපේ ශරීරයට හේතු කරලායි ගන්නෙ. කවදා හරි පුළුවන් වුණා නම් මේ දැනෙන්නේ තද බව, තද ස්වභාවය, තද ගතිය මේ කය නෙවෙයි දත නෙවෙයි ඒ සධාතුන්ගේ භාව ලක්ෂණ දක්වනදී රහතන් වහන්සේ කියලා කියනවා. දැන් දත තද වුණා, බඩ තද වුණා කියලා තමන්ගේ කැලියොට් දාලා බලනවා කියලා කියන්නේ අපි මේ ඇඟට ලොකුකම කියලා ශරීරේ මුල් කරගෙන මනින්ට ගිය ගමන් පෘථජන වෙනවා. නිසා මේක දිහා මේ භාව වශයෙන්, ස්වභාව වශයෙන්, ගති වශයෙන් දකින්න පුරුදු වෙනවනම් කටබඩ කතාවක් නෑ මට තද ගතිය දැනනවා. මට තද භාවය දැනනවා. තද ස්වභාවය දැනනවා. එතකොට තේරෙනවා අපි බුදුන්ගේ භාෂාවට බැස්සා. කටතද වුණා බඩතද වුණා ඔළුව තද වුණා කියපු ගමන් ආය වෘතජන භාෂාවට බහින නිසා මේ දකින්න දේවල් પરමාර්ථයට බරව කතා කරන්න යනකොට මේ කාය ජීවිත දෙක අපේක්ෂාවකින් තොරව කං දුක් කරදර ගන්න හිතකින් නෙවෙයි මේ ස්වභාව වශයෙන් දැක්කනා ඒක භාවනාවේ දෝෂයක් නිසා නෙවෙයි භාවනා කියන්නේ ඕක තමයි කියලා තේරෙනවා. නැත්තම් හිතනවා කවදාකවත් නොද මොකද මේ ඇඟ තද වෙන්නේ නැත්තම් කවදාකවත් මොකද මේ නැතුව දත්තද වෙන්නේ කියලා. නැතුව නෙවෙයි අනික් වෙලාට ඔය බලන්නේ අනුගන්නේ කල්පනා කරන්නේ. ඉතින් මම කොච්චර පේන්නවත් බලන්නේ දැන් මේක දිහා බලනකොට පේනවා. ඉතින් හිතනවා මේ භාවනායේ දෝෂයක් කියලා හිතනවා. හැමදේම රුහිතට හිටින්න. හැමදේම කල්පනා වෙන්නෙම අරියාදුවට. මොකද අපි මේ ශරීරය මුල් කරගෙන ශරීරයට හේතු කරලා බලන්න හදනවා. පටන් ගන්නකොට නම් එහෙම තමයි. නම කවදා හරි බලන්න මේ වෙන්නේ තද බව. ඒ තද බව දන්නේ මේ තියෙන ගෑනුවකද පිරිමියකද ජීවත් වෙන එකද නැද්ද කියලා තද බව දන්නේ අපි ඒක දැනගෙන ඒක හොඳ නරක හරි වැරදි වශයෙන් දාගත්ත ගමන් කෙලෙස්. දාගත්ත ගමන් මානසික ආතතිය. දාගත්ත ගමන් මේ වගේ සැක. මේ වගේ ප්‍රශ්න. මේ වගේ අසහන. මේ තද බව මම දකිනවා. බර බව මම දකිනවා කියලා භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් දැක්කොත් ඊටාම උසස් භාවනාවක්. ඒ නිසා තමයි බලන හැටියට මේක කන්දස් කිරියාවක් මුස්පීන්තුවක් කාලකන්නිකමක් වෙන්න පුළුවන්. ඒ නැත්නම් ධාතු මනස්කාරයේ ඉහළම දර්ශනයක්. ධාතු මනස්කාරයේ ඉහළම රංගනයක් තියෙන්නේ. ඉතින් මේ බලන ස්වභාවය තමයි අපි මේ භාවනා කර කර ඒ බොළඳ බස් පැත්තක තියලා ධාතු ලක්ෂණ වශයෙන් බලන්න පුරුදු වෙන්න කියන එක තමයි කියන්නේ. අවසර ස්වාමීන් වහන්සේ අපගේ ගරු ස්වාමින් වහන්සේ භාවනා වැඩසටහන් තුලදී සක්මන් භාවනාවත් ආනාපාන සති භාවනාවත් පමණද අපි කළ යුත්තේ තෙරුවන් සරණ. මම නැත්නම් උඩරට නැතුම් පාතරට නැතුම් කියන්නේ නැතුවට කමන්නේ. පුළුවන්. මට නම් මේ දෙක කෙරුවත් ඇති. වෙන මොනවද දන්නේ මේ හිතේ තියාන gedara තිබු ලයිස්තුව අරගෙන ආවිල්ලා මොනව කරන්න ඕනද කියලා දන්නේ නැත්නම් බාස් වැඩක් කරන්න උඩ ගිහලා කෝපරාරු කර දෑවි. වයරින් කරන්න පුළුවන්. මොනවාරි කරන්න. නිකන් ඉන්නවා කොහොම කොහොම හරි ගහපල්ලාපත් පස්සන්. ඔච්චර තමයි අපේ ජීවිතේ ඔය අලුත් කලාවක් හොයාගත්ත මන් දිනු වෙන්න ඕනේ නම් නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි ගහපල්ලාපන් පෙස්සක්. එදා ගෙදර ගිය ගමන් පටන් ගන්න ඕකනේ. විවිකේ දුන්නත් ඉන්නේ. කොට්ටුර තිබ්බ ඌඩල්ල වගේ පෙරලා ඉන්නේ තෙතමනීටමයි. පෙරලෙන්නේ අඳුරටමයි. ඉතින් ඒ නිසා හිත ව්‍යාපාර කරනවා මේ දෙක විතරක් කරලා නිවන් දකින්න පුළුවන්ද? ඊට අමතරව තව කොච්චර දේවල් තියෙනවද? මට ගෙදර දකින්න අපුලයිසු. ඒක නිසා මට වුණා කරලා තියෙන්නේ මේ ආනාපාන සතිය සහ සක්මන් කරනකොට වැටෙන දේ කියන්නකෝ. මේ ආත අරේ බලන්නේ නැතුව ඊට යහ තියෙන්නේ මොකද්ද කියලා අහන්නේ නැතුව. එහෙම නැතුව ලෝකයා මේක කිරුවොත් මොකද වෙන්නේ කියලා අහන්නේ නැතුව මේකෙන් පිට මොනවද තියෙන්නේ කියලා බලන්නේ නැතුව මේකට හිත ගන්න මොන තරම් ද්වේෂයක් තියෙනවද කියලා බලන්න. මෙච්චර කට කැඩෙනකම් කියලා තියෙදී. බුදුහාමුදුරුවොත් කියලා තියෙදී. සාරිපුත්‍ර සංසිත් කියලා තියෙදී. ඒ දේට ගිහිල්ලා මට ආනාපානිනකොට මෙහෙම වැටෙන්නේ. ආස්වාදයේ මෙහෙම ප්‍රසවාසයේ මෙහෙමයි කියන එක වෙනුවට ආස්වාදයට එහයි මොකද්ද තියෙන්නේ? මේක කිරුවොත් ඔක්කොටම නිවන් දකින්න පුළුවන්ද? මේක ඇර වෙන මොනවද තියෙන්නේ? මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. කොච්චර නිවැරදි දේ හරියට ඩොක්කක් කරලා පෙන්නලා දුනත් අපි වක්‍ර මාර්ගෝ වෙනවා ඒකට කියන ෂට ගති, මායාවේ ගති, චපල ගති. ඉතින් ඒ වලින් පිළිලා තියෙන හැබැයි මේ පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේකට සාමූහිකව එලි දක්වමු. එලි දක්වලා බලමු කෙටි මාර්ගයේ කොච්චර දුන්නත් අපිට ඕන කරලා තියෙන සංකරතා, සංකීර්ණතා, අවුල. ඒ නිසා මේ වගේ වැඩමුළු කීයක් කරන්න වෙයිද? මේ මූලික උපදේශ පන්ති ටිකට අහුම්කම් දෙන්න. මොනවාකට අවුල් කරගන්න තු ඒකට යන්න හරි අමාරුයි. ඒක පිළිබඳව කිසිසේත්ම වෛර වෙන්න නරකයි තරහ වෙන්න නරකයි තාමත්ම අනුකම්පාවෙන් නැවත නැවතත් නැවත නැවතත් එකම කියනවා. ඒකට අඩුවන්නේ මේ ස්වාමීන් වහන්සේ කෑ ගහන්න හොඳ නැහැ කියලා හරි කල්පනා කරනවනේ. මම 101ක් රිට්‍රීට් කරලා තියෙන හොද්දට මතක තියාගන්න. මට කිසිසේත්ම කනගාටුවක් වෙන්නේ නැහැ මොකද මම අවුරුදු ගණන් මහන්සි වුණා. ඔය පුංචි කාරණාව තේරුම් ගන්න. ඒත් දැන් මම උත්සාහ කරනවා පුළුවන් ක්‍රමයට 100කට හරි කටයුතු කරලා එක්කෙනෙකුට හරි පණිවිඩය කියලා දෙනවද මොනවත් කියන්න එපා. ආසත් ප්‍රසාරී කරනවා නම් 100න් ඉන්නකොට මොකද්ද වැටෙන්නේ? සක්මන් කරනවා නම් හරි ගියා නම් වැටෙන්නේ කොහොමද කියන්නේ? ඊට වැඩි දෙයක් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අවසර ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පෙර දිනේ ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව ඉදිරියට කරගෙන ගියමි. මුලදී සක්මන් භාවනාව පෙර දිනේ පරිදිම පාදයේ වම දකුණ හා ඔසවනවා, ගෙනියනවා, තබනවා වශයෙන් කරගෙන ගියමි. වෙනදාට වඩා ඉබේටම මා අවධානයෙන් ඇවිදින බව දැක්කේ. ඉන්පසු එහිම පරයන්ක භාවනාවට ඉඳගත්තෙමි. එහිදී ඊයේ දින පරිදිම ආස්වාශය හා ප්‍රස්වාශය සිහින්ම දැනුනි. ඊයේ දින එය අපහසු බවක් දැනුණත් අද දිනේ එසේ නොවුනි. මා හුස්ම රැල්ල දෙසම බලා සිටියෙමි. ඊතා කෙටි හුස්ම රැල්ල සමහර අවස්ථාවලදී නොදැනේ. එහෙත් තව තවත් බලා සිටියෙමි. සිටීමේදී දැනෙන්නට පටන් ගනී. සිතට සතුටක් දැනේ. විවිධ ආලෝක රටාවන් දෙනෙත් ඉදිරියේ මැවී පෙනේ. මොහොතක් ඒ දෙසටත් අවධානය යොමු වේ. සිහින දකින්වා වැනිය. නමුත් නිදි නැති බව දනි. නැවතත් ආස්වාස ප්‍රස්වාසයට හිත යොමු කෙලේ. එවරත් හුස්ම රැල්ල කෙටිය. අද දිනයේ දිග හුස්ම රැල්ලක් ඇති වූයේම නැත. ඒත් මා අවධානයෙන් පසු වූ යෙමි. භාවනාවෙන් නැගිටිද්දී සිත එළිය වූ වාසේ දැනි. පින්වත් ස්වාමීන් වහන්සේ ඉදිරි උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. අපි තව වැඩමුළු ඉදිරියට යනකොට තුන්වෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට ඉඳ ගන්නකොටම ආශ්‍රවසස නොදැනෙන මට්ටමට වගේ ගිහිලා බොහෝම විවේක වෙන්න ඉඩ තියෙනවා. දැන්ට ඔක්කොටම ඒක වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. හැම පරියන්කෙම වෙනවා කියන එක නෙවෙයි. ඒ එකම තන එකම කාලසටහන එක විදිහට යනකොට ඒ අරමුණ නිකන් පුස්කණ්ඩ දෙන්නේ නැහැ. නැතර කරපු තැන ඉල ඊගා පරියන්ගෙ පටන් ගන්නවා. ඊතර නැතර කරපු දා ඊගා පටන් ගන්නවා. එතකොට මේක නිකන් ගැම්මට වැටෙනවා. එතකොට ඉඳ ගන්නකොටම එක්ක ආනපානෙ නොදැනියනවා. එහෙම නැත්නම් දැනනවා බොහොම සියුම්ව දැනෙන. එතකොට දැනගන්න ඕනේ ඒක අර එක යායට එක දිගට කරන්න නිසා වෙන දෙයක්. එතකොට බලන්න ඕනේ එහෙම ගිහිල්ලා මේ තියෙන ටිකත් සම්පූර්ණයෙන්ම ගෙවම් කරන්න නැත්නම් ගෙවම් වෙන්න ඇරලා Taman යොදන ප්‍රයත්නය නතර කරලා එහෙම නැත්නම් අවශ්‍යන එක තියෙනවා නතර කරලා හිත මොනම දෙයකටවත් යොදන්නේ නැතුව ඒක ගෙවම් වීම ගෙවම් වීම මගින්ම වෙන්න ආරින්න. මේ Taman බබෙක් හදනවනම් ඒ බබාගේ වැඩ ටික කරගන්න හදනකොට යාට පුළුවන් තරම් ඒක කරගන්න දෙන්න. අතපය අමාරු දෙයකට විතරක් උදව් කරලා ඊ වැඩේ කරන්න පුරුදු කරනවා වගේ ගියාම තමයි තේරෙයි ප්‍රයත්නය එන්නේ නඩු වෙනවා. භාවනා නිදැල්ල වෙන්න පටන් ගන්නවා. නමුත් ඊටාම අවදියෙන් බලන් ඉන්නවා. පොඩි කෙනාට වැලක් කරගන්න දීලා බත් කන්න ගිහිල්ලා ඒ බත් ඇහි ගා ගන්න නැති වෙන්න අර මේ ගා ගන්න නැති වෙන්න විතර බලන්න. එයාට කියනවා බත් බෙදාන කන්නේ කියලා. ආන්නේ මේ මේ යන්න යන්න භාවනාවේ ස්වාධීනකම එන්න පටන් අර ගන්නවා. ඒක ගොඩක් වෙලාවට වෙන්නේ මේ වගේ නිවාසික භාවනා වැඩමුළු වල. මොකද අර අල්ලගත්ත ගැම්ම පිට දේවල් වලට දුවන්නේ නැතුව එක දිගට yaadෙන නිසා. ඒ නිසා මේක තවදුරටත් අපේක්ෂාකරනද මේ ගැම්ම මේ රැල්ල මේ ප්‍රතිපදාව එක දිගට භාවනා කරගෙන යනකොට මේ වෙලාවේදී ඇඟලෙද කරගන්න එපා. මේ වෙලාවේ එක එකනත් එක්ක කතා කරලා අනවශ්‍ය නඩු ඔලුවට දාගන්න එපා. මේ වෙලාවට ආහාර ගන්න වෙලාවක ක්‍රම වෙනස් කරන්න එපා. නිදා ගන්න ක්‍රම වෙනස් කරන්න එපා. නාන එක වෙනස් කරන්න එපා. පුරුදු විදියට කරන්න. ඒක නිසිනින්දේ ස්වභාවික කරනකොට මේ භාවනාව මූල කර්මස්ථානත් එක්ක සම්බන්ධකම යාලුකම එන්නේ එන්නේ එන්නේ පැරෙනවා. එතකොට Tamanට අර වෙනදත් අටමලා දඟලලා ගත්ත දේ අනායාසයෙන්, નિરાයාසයෙන් නිදැල්ලේ සිදු වෙන්න පටන් ගන්නවා නම් එහෙම කරාට අවධානය අඩු කරන්න එපා. මුද අවධියකින් මුද උනන්දුවකින් උත්සන්න ආසන්න වරමුණ දිහා බලන්න හිටියොත් මේ වැඩමුළුවේ කාලය හොඳ සාර්ථකව ගත කළා වෙනවා. ඒ නිසා මේක තවදුරටත් වෙයි කියලා අපේක්ෂා කරන්න ඉස්සරහට ඒකට සාදරව ගමන් කරන්න. අවසර ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමීන් වහන්සේ. මා භාවනාව ආරම්භ කර මිනිත්තු 45ක් පමණ ගතවන විට ශරීරයේ අධික වේදනාවක් දැනේ. විශේෂයෙන් දනහිස්වල. එම වේලාවට ඉදිරියටත් භාවනාව කර ගැනීමට ඊටමත් අපහසුය. නිතරම හිත වේදනාව කෙරෙහි යොමු වේ. යොමු වෙනවා මිසක භාවනා අරමුණේ හිත රැඳෙන්නේ නැත. එම తත්වය නිසා මගේ හිතේ ඇතිවන සිතුවිලි දේශ සිතුවිලිද එයින් මිදෙන්නට ඉරියව්ව වෙනස් කිරීම සිත සමග ගැටීමක්ද කරුණාකර එයට සහනයක් ලෙස ඉරියව්ව වෙනස් කර නැවත භාවනාවේ යෙදීමද වඩාත් සුදුසු නැත්නම් වේදනාව මෙනෙහි කරමින් භාවනාව කිරීම සුදුසුද යන බව කරුණාවෙන් මා වෙත අනුකම්පාවෙන් පහදා දෙනමින් ඉල්ලා සිටිමි. ඔව් මේ කරපු එකනාගෙත් මම කියනවා වේදනාව එන්නේ මෙච්චර විනාඩි ගානකට පස්සේනේ වේදනාවෙන් ඉස්සල මූල කර්මත්තානේ පේන හැටි පොඩ්ඩක් කියන්න. කොච්චර විදිහට ආනාපානෙත් එක්ක ආනාපාන මූල කර්මත්තානේ කොච්චර දුරට ඒකත් එක්ක යන්න පුළුවන්ද මේ ආස්වාසේ මේ ප්‍රස්වාසය කියලා වෙනස්කම දැක ගන්න පුළුවන්ද ඒ විදිහට වෙනස්කම දැකීමෙන් කොච්චර කරන්න පුළුවන්ද කියන වචන කියන්නේ නැතුව මේ අඳින චිත්‍රයට මගේ ඔළුව යන්නෙම නැහැ. මේ මූල කර්මස්ථානයේ සම්බන්ධ මූල තුරුතුරු කියන්නේ නැතුව මොන જાතියෙන් අනික් කටියට මේ භාවනාව හරියයිද ආනපනෙන් එපිටට තියෙන චිත්තානුපස්සනාව මොකද්ද ආනපනෙන් හැදෙන වේදනාව කොහොමද කරන්නේ කියනකොට මට පේනවා මේ මූල කර්මත්තානේ කියන්න තියෙන සබකෝල ගතියක් තියෙනවා කෝඩු ගතියක් අන්නේ කඩන්න දැන් ප්‍රශ්න හතරකින් මම එකයි නිසා මේ කෙනාට මම කියනවා ඉදිරිපත් වෙන්නයි කියලා ඒ වේදනාව එන්නේ ඉස්සෙල්ලා ආනපන දැක් ගන්න පුළුවන්ද ඒක කොහොමද පේන්නේ මොනවද වැටෙන්නේ කියන කාරණා සභාගත කරනවා මම හිතනවා මම කල් දාපු ප්‍රශ්න හතරටම උත්තර මේ සාධනීය උත්තරයක් මේකෙන් මතු කරන්න පුළුවන් කියලා. කැමතිද මේ ප්‍රශ්නේ ලියපෙකන මූල කර්මස්ථානට අදාළ තොරතුරු ටිකක් ඉදිරිපත් කරන්න. නැත්නම් අපි ඉදිරියට යනවා. ඒ හැම එකෙදීම මම දක් කරනවා කරුණා කළා කොලේ ලියලා කොලේ ලියන්නේ ඉස්සලා කොලේ බලන්න. එහෙම නැත්නම් මට මේක නැවත නැති කියන්න අවසර ස්වාමීන් වහන්සේ. මා ආනාපානයේ දෙස බලා සිටියේ. එවිට ආස්වාශය හා ප්‍රස්වාශය අතර පවතින හිඩැස හොඳින් දුටුවේ. ටික වේලාවකින් හුස්ම කෙටවීම ආරම්භ විය. එය ඊතා සියුම් තත්වයකටපත් වූ පසු ආස්වාස ප්‍රස්වාශය වෙන් කර ගැනීමට අපහසුය. ආශ්වාසය හා ප්‍රශ්වාසය මුලින් නාසික අග්‍රයට දැනුණද පසුව එයද වටහා ගැනීමට අපහසු විය. එම හුස්ම තැම්පත් වීම දෙස දැඩි විමසිල්ලෙන් බලා සිටිය. පසුව කය නැති වී ඇති බව දැනේ. ස්පර්ශයක් හා ඇසට රූපයක් අසු නොවීම නිසා කය නැති වී ගොස් ඇති බව වැටේ. මෙසේ හුස්ම පැමිණි මෙසේ හුස්ම පැමිණීමත් වීම දෙස බලා සිටින විට සිරුරේ තනින් තන වේදනා මතුවිය. එය ඊතා දැඩි ලෙස ප්‍රකට විය. මා එය දෙස බලා සිටියි. එම වේදනාව ඊතා දැඩි වූ අතර ඒ අතරම සිරුර දැඩි වී තද ගතියකින් වෙලී ගියේ. සිරුර ගල් වී ඇති බව දැන. මෙම අවස්ථාවට මා කීප විටකදී මුහුණ දී තිබුණි. එම වේදනා දෙස බලා සිටියදී ඒවා ක්‍රමයෙන් නැතිව ගියේ. මාහට වැටහුණේ සිරුරෙන් මතුවන යම් හැඟීමක වේදනාව යන නාමය ලබා දී ඇති බවයි. වේදනාව නැති කල්හි ලැබෙන දැනීම සුවදක්ම ලෙස සලකන බව සුව දැනීම ලෙස සලකන බව මෙසේ සෑම දෙයක්ම දෙපසක් ඇති ලෙසත් එම හැඟීම් එකිනෙකට සාපේක්ෂ වන බව වැටහි. භාවනාවේ ආධුනිකයෙක් වූ මාහට මෙසේ වැටහුණු දේ වැරදි නිවැරදි බව කරුණාවෙන් පැහැදිලි කරන දෙන මෙන් নমස්කාර පූර්වක ඉල්ලා සිටි. වැටෙන දේ නම් ඒ කියන්නේ එච්චර හිත වෙහෙස ගන්න. මොකද නැවත නැවත යනකොට ඒ හුඟ සුද්ධ වෙනවා. නමුත් ඉදිරිපත් කළ තියෙන තොරතුරු හොඳයි. ඒක නිසා තමන්ට මේ තොරතුරු වලින් බලන්න පුළුවන් ආනාපාන දිහා බැලුවොත් ගුරුචෝට තිබිලා සියුම් වෙලා ඒක නොදෙනී යනවා එතකොට ආනාපානයේ ආශ්වාසය ඇති වෙලා පැවතිලා නැති වෙන එක නෙවෙයි. මුළු ආශ්වාස ප්‍රශ්වාසයේම මුළු හුස්මම මේ විදිහට හොඳට බලහිටියෝ සම්පූර්ණ නැති වෙලා යන්නේ කොහොමද? ඒ වගේම වේදනාවත් පුංචි පුංචි වේදනා කෑලි නෙවෙයි මුළු වේදනාවත් ඇතිලා ඒකත් නැති වෙලා යනවා. ඊට පස්සේ ඒක පිළිබඳ හිතවිලි එනවා. ඒවත් ඇති වෙලා නැති වෙලා යනවා. ඒ නිසා මේ ඔක්කොම ජවනිකා පටන් අරගන්නේ මේ ඔක්කොටම අපිට මුල් ගුරුවරයා වෙන්නේ අර ආස්වාස ප්‍රසවාස දෙක දිහා එක දිගට බලනකොට තමන් ඉන්නේ මේක මෝරණ අවස්ථාව දකිමින්ද මෝරපු අවස්ථාව දකිමින්ද ගිවන් වෙන අවස්ථාව දකිමින්ද කියලා ඒකෙන් දැනගන්න පුළුවන් ඊගා උපදේශය මොකද්ද දෙන්න ඕන කියලා. ඒක පිළිබඳ හැඟීමක් නැතුව ඒක පිළිබඳ සඳහන් නොකර අනික් මොන දෙයක් කතා කරන්න ගියත් අහසේ චිත්තන්දන්න අඳින්න හැදුවා වගේ අහසට එනීමක් බඳින්න හැදුවා වගේ තේරෙන්නේ. නිසා මේ කටයුත්ත මේ ලියුම් කරු ලියලා තියෙන විදිහට වේදනාවෙත් තියෙන එකමයි පටන් ගන්නකොට මේ මරනවා කපනවා කොටනවා කියන විදිහට දැඩි වෙහෙසකටපත් කරනවා. නැත්නම් ඒකත් අන්තිමට ගිහින් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඔක්කොම නෙවෙයි බොහෝ වේදනාවල්. ඒතකොට ඊට පස්සේ හැංගීම් එනවා. මේක වුණා හොඳයි හොඳා නරකයි මේ තේරමත් ඊට පස්සේ ආයමත් නැතිලා යනවා. ඒ නිසා අපි මේ අවබෝධය අපිට නැත්තේ ඒ පටන් ගන්න රැල්ල ඉවරනකම් බලන්න බැරි නිසා. ඒකට අපි කියනවා නොයොසිලිමත් ගතිය, ගාය, කඩිගාය ඒක තියෙන එකට කියනවා තපස ඉවසන සුළු ගතිය මුලැමැදාග බැලීම කියලා. ඉතින් ඒකෙදී අර වැදගත්ම දේ තමයි මිනිස්සයා කේල් ගහ ගන්න දැනන්නේ පොල් ගහ ගන්න දැනන්නේ කියලා අහුවෙන්නේ ආනාපානය ගැන කරන විස්තරයේ තියෙන සවිස්තර ගතිය සහ සාදර ගතිය තියෙනවා නම් වැඩමුළුව සාර්ථකයි. ඒක නැතුව අපි මොනවා වටේ අත ගන්න ගියත් ගුණාවක් ගන්න බෑ. මේකේ ගුණාවක් ගන්න පුළුවන්. මොකද ඒක සඳහන් කරලා තියෙන නිසා. නිසා වේදනාවල් පිළිබඳව මේ තියෙන එක පිළිබඳව දැන් අන්තිමට අහන මට ඇවිල්ලා තියෙන වැටහිම් සහ හැඟීම් හරිද කියලා. ඕකටත් එහෙමම වෙන්න දෙන්න. ආනාපානිය ඇවිල්ලා නැති වුණා වගේ වේදනාව ඇවිල්ලා නැති වෙන ස්වභාවය වගේ දෙපැත්තක් තියෙනවා වගේ ඔය හැඟීම් වලටත් ස්ථිර ශරීරයක් නැහැ. ස්ථිර ආත්මයක් නැහැ. ඒ වගේ එක එක රංගන රංගපාන අපිට සීන උඹ නටන්න නැතිල නටපන්. මම බලාගෙන ඉන්නවා. ඒකට ඒ හැංගී පවා අන්තිමට ඇතිව නැතිව යන ස්වභාවය ඇති වෙනකොට එක එක පියවරෙන් හිත ඊටාම ගැඹුරු තත්ත්වවලට යනවා. සතියත් ගැඹුරු වෙනවා. හිතේ ඇතුළට බහ ගන්නවා. ඒකේ පළවෙනි උත් මංගල උත් වැදගත්ම වූ කාරණාව තමයි ඔය කායानुපස්සනාවට සම්බන්ධ මේ ඉන්න ඉරියව්ව හෝ ආනාපානේ සම්බන්ධ තොරතුරු මේක නිසා හැම වෙලාවෙදීම මේ ලියපෙකන මතක තියාගෙන ඉන්න ඕනේ මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය කවදාකවත් අමතක කරන්න එපා. අනික් කට්ටියත් ඒ මූලික උපදේශ මූලික කමඨාන් පිළිබඳව ලියන ක්‍රමේ කියවල නැතුව ලියන්න ගියොත් කිසිම ගනුදෙනු වෙන්නේ නඩුව විශ් කරනවා ස්වභාවයෙන්. උසාවියේ. නමුත් ඒක කියනකොට තේරෙන මේ දෙකේ පන්ති ළමකට කියලා දෙන්න වගේ අපිට ආයෙ මේ ආයනු ආයනු කියලා දෙන්න හදනවා කියලා හිතෙනවා. නමුත් ඒ පාඩම ඉගෙන ගන්න නැතුව යන්න බෑ. ඒක නිසා මේ පළවෙනි දවසේ දෙකේ වෙලා ගත්තර කමක් නැහැ. හොඳට තීරුම් අරගෙන භාවනා කිරීම සහ භාවනා කරලා විස්තර ලියන එක පිළිබඳව ආය ආදුනිකයෙක් ලදරුවෙක් ආදි කම්මිකෙක් පාටපත් වෙන්න අපි බුදුන් ඉදිරිපිට නෙමෙයි දන ගහන්න වෙන කවුරුත් ඉදිරිපිට නෙමෙයිනේ ධර්මයේ ඉදිරිපිටනේ. ඉතින් ඒක නිසා අපි මේ කාටවත් මේ යටත් වෙන්න හදනව නෙවෙයි. ඒ නියතමානිකම නැත්තම් අපිට ඔය කලින් අහපු ප්‍රශ්න වගේ අනුන්ගේ කටයුතු කතා කර හිටියට අපරාධේ කාලසටහන මේ රිට්ටි ටිකේ කාලේ නාස්ති වෙනවා. ඒ නිසා හැම වෙලාවෙදීම මූල කර්මස්ථාන පිළිබඳ විස්තර ලියලා මේ වගේ වේදනා දිහා බලන්න මම කමටහන සුද්ධ කරන්න ඕනේ. එතකොට වේදනාවක් නැති වෙන බව තමන්ම දන්න. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ මේ පිළිබඳව ඇති වෙන හැඟීම් පිළිබඳව අහන්න හිතේ. ඕක දිගට කරන්න හැඟීමත් ওই වගේම ඇවිල්ලා යන බව තේරුණාම තමයි තේරෙන්න පටන් ගන්නවා මේ භාවනාව නිචිපතා දිගට කරන එකට නොකරන එකට වෙන බේතක් නැහැ. කෙරුවොත් හැම උත්තරේටම ප්‍රශ්නයකටම හැම ප්‍රශ්නයකටම උත්තරය එතන තියෙනවා. ඒ නිසා මේ හැඟීම් පිළිබඳව එච්චර කලබල වෙන්න එපා. අර මුල් දෙක වග බලා ගන්න. එතකොට හැඟීම් කියන එකත් රූප වගේම වේදනා වගේම ඇතිව නැතිව යන සුළු බවට විවෘතකම තමන් තුළ ඇති වෙයි. අන්නේ විවෘත මනසකින් යුක්තව දිගට භාවනා කරන්න, ලෑස්ති මනසකින් යන්න කියලා කියන්න පුළුවන්. අවසර ස්වාමීන් වහන්සේ ගරුතර ස්වාමීන් වහන්සේ පරයන්කේදී ඉරියව්ව ගැන අවධානය යොමු කරන විට ආස්වාස ප්‍රස්වාසයේ දැනෙන්නට පටන් ගන්නවා මෙන් සක්මනේදීද ශරීරයේ ඍජුව පවත්න ආකාරය සිතට නැගී ඒමෙන් වරින් වර ආස්වාස ප්‍රස්වාසය ප්‍රකට වෙන්න පටන් ගන්න. පරයන්කේදී මෙන් දිගින් දිගටම නොපවතුනත් සක්මනේදී එවන්නක් හඳුනා ගැනීම වරදක්ද අනවශ්‍ය දෙයක් දැයි කරුණාවෙන් පහදා දෙන්න අප වහන්සේට සම්මා සම්බුදු සරණ ඒකදී සක්මන ගැන කියනකොට අපි ඇවිදින ඉරියව්ව මුල් කරගෙන ඉරියව්ව ඉඳගෙන ඉන්න එකක් නෙවෙයි හිටගෙන ඉන්න එකක් නෙවෙයි නිදාගෙන ඉන්න එකක් නෙවෙයි කියලා වැටෙන්නේ මොකක් මාර්ගයෙන්ද කියලා බලන්න. ඉඳගෙන ඉන්න එක වැටෙන්නේ මේ පොළොව ගෑවිලා තියෙන ටිකේ. නැත්තම් ඉඳගෙන ඉන්නකොට ආස්වාස් ප්‍රසවාසය වැටහිල්ල. ඇවිදිනකොට පේනවා ඉඳගෙන ඉනව නෙවෙයිනේ. හිටගෙන ඉනව නෙවෙයිනේ. නිදාගෙන නෙවෙයිනේ. දැන් කොහොමද ඇවිදින බව දන්නේ? ඉතින් උඟාක් වෙලාට බේන්නේ මේ පය පොළවේ ගැටෙන දේ. ඉතින් ඒකේ ඉන්නකොට මේ කියන විස්තරේ මේ ආනාපානෙ පේන්නේ পায় පොළවේ ගැටෙන බව දැනෙන අතර වාරයේද එහෙම නැත්නම් මේ পায় පොළව ගැටෙන වම දකුණ නොදැනි ආනාපානෙ මතුවෙනවද කියන එක මේකේ නැහැ. ඒක නිසා මම කැමැති දැනගන්න සක්මන් කරනකොට මේ ආස්වාද ප්‍රසවාස වරින් වර මතුවෙන වෙලාවේ තමයි සක්මන් කරන සංඥාව වම දකුණ දැනෙමින් තියේදී දානපානේ මතුවෙන්නේ එතේ කවදාකවත් පේන්නේම නැද්ද නැත්නම් ඒක යටපත් කරගෙන ආනපනෙ මත වෙනවද කියන තොරතුරු ඉදිරිපත් වෙනවනම් බොහොම ඍජු උත්තරයක් අපිට සලකා බලන්න පුළුවන්. කැමැතිද මේ ප්‍රශ්න ලිපේකනා ඒ උත්තරේ සපයන්න? ස්වාමීන් වහන්සේ මමයි ප්‍රශ්නය අහුවේ ඒ ප්‍රක්මනේදී වම දකුණ කියලා හිතනකොට වමත් එක්ක අන්තිමට අන්තිමට හුස්ම ගැනීම වමේ වම් පායේ තියෙන කොටත් දකුණු පාය තියෙනකොට හුස්ම හෙලීමක් සිදුවෙන්නත් ඒට ආවා. ඒ කියන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාස වැටෙන්නේ වම දකුණ වැටෙන අතරේ. ඔය ඒක ලියලත් නැහැ ප්‍රමුඛතාවය දීලත් නැහැ. ඒකට උසාවිය නම ගන්න. සක්මන් කරනකොට සක්මන තේරෙන ගැන කතා කරන්නේ නැතුව මට ආශ්වාස ප්‍රශ්වාස වැටෙනවා. ඉඳගෙන ඉන්නා වගේ නෙමෙයි වරින් වර එනවයි කියලා ඒ අපි මේ පළවෙනි තැන දිය යුතු දෙයට පළවෙනි තැන දෙන්නේ නැතුව අර ඒක නරක දෙයක් නෙවෙයි. ඉතින් ප්‍රශ්න කීපයක් අහන්න ඕනේ හරියට අවබෝධය ලබන්න. ඉතින් ඒ කියන්නේ භවනා කරනකොට එල්ලයක් තිබිලා නැහැ. නිවැරදි එල්ලයක් තිබිලා නැහැ. දැන් දැන් බලන්න මේක සුද්ධ වුණාට පස්සේ ගිහිල්ලා භවනා කරන්න භාවනා කරන තමන්ට තේරෙයි ආශ්‍රස් ප්‍රසවාසයෙන් තියෙනවා සද්දත් ඇහෙනවා රූපත් පේනවා වේදනත් දැනෙන ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ ඔක්කොම නැති වෙලාවේ කරන්න ඕන ප්‍රධාන දේ ආන වම දකුණනේ. ඒක වැටෙහෙද්දිද සද්ද ඇහෙන්නේ, ඒක වැටෙහෙද්දිද ආනපාන පේන්නේ, ඒක වැටෙහෙද්දිද රූප බලන්නේ කියලා. මේ මූල කර්මස්ථානයේ තොරතුරු නොලිය ඉඳීම සාහසික අපරාධයක්. තඩුවන් ලැබිය යුතු වැරද්දක්. කොයි වෙලාවක හරි නිකමට හරි ලිව්වනම් මට මේ ආනාපාන පේන්නේ වම තියෙනකොට දකුණ තියෙනකොට කියලා ඒක අලංකාරයක්. ඒක තමන්ට ලොකු දියුණුවක්. එනි මේ ඉදිරිපත් කිරීමේ ක්‍රමයක් ගැන මම මේ කියන්නේ. ඒතරතු ඉදිරිපත් කරනට අහගෙන ඉන්න කාට එකන පටලවන්න ලියන්න එපා. මේ තමන් ලිව්වට කියවන්නේ වෙන කෙනෙක්නේ. අහගෙන වෙන කෙනෙක් නේ. ඉතින් මේ ගණදුනේ උනේ නැත්තම් කාලේ නාස්ති කරනවානේ අන්තිම මම බයිනවනේ. එතකොට හිත නරක වෙනවා තාම. මම බනින්නේ අදාළ තොරතුරු නැත්තම්. බලන්න ඒ තොරතුරු දක්නාසුලව භාවනා කරොත් කමඨාන් සුද්ධ කරන්න ඕන කම නැහැ. එච්චරයි මට කියන්න තියෙන්නේ. ආතියට මේ ඒක ඉතින් මේ වගේ බැනුම් අහලා අහලා තමයි හැදෙන්නේ. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක මේ අව탁තිරටපත් වෙන වැඩක් නෙවෙයි. නමුත් හැම වෙලාවෙම බලන්න භාවනාවට යන්න ඉස්සර තමයි ලෑස්ති මනසකින් යනවා නම් භාවනාව කදාකත් වර්ධින්නේ නැහැ. කමඨාන් සුද්ධ කරන්න ඕන කමකුත් නැහැ. අපි යන්නේ එක්ක ලෑස්ති මනසකින් නෙවෙයි නැත්තම් වෙන දේ වෙන හැටියට කියන්න දන්නේ නැහැ. අපි ඒ තරම්ම එදිනදා වල්පැලි වල්පල් හැලි කතා කරලා කරලා කවදාවත් මාත්‍රිකාට විරුද්ධව සම්බන්ධව කතා කරලා කියන දන්නේ නැහැ. පසුබිමට සාපේක්ෂව කතා කරන්න දන්නේ නැහැ. ඔය මේක හදපු ධම්මනිසන්ති හැමදෙරුත් එක මොනවා කරන්න ගියා. ටිකක් වෙලා අහන ඉඳලා දිව හපලා කියන ස්වාමීන් වහන්සේ පසුබිමට සාපේක්ෂව කතා කරන්න ඕනේ. පසුබිමට සාපේක්ෂව කතා කරන්න ඕනේ. මොනද කතා කරන්නේ? කියන මාත්‍රිකාට කියන්න පිට මොනවක්වත් මට කියන්න එපයි කියලා. කියන ඕගොල්ලොත් එක්ක කතාන වට ඉන්න වෙලාවක් නැහැ. මොකද ඕගොල්ලෝ මේ වල්පල් කතා කරන්නේ. කිවි යුත්ත කළ යුත්ත පැත්තක තියේදී මේ කොහෙදෝ ලඳු ගාහනේ කතාව ඇදගෙන යනවා. ඒ නිසා මේ බුදුහාමුදුරුවෝ අපි හදන්නේ ආනපන විතරක් නෙමෙයි අපි ව්‍යාකරණය හදනවා. ඉදිරිපත් කිරීම හදනවා. සබහ ගෞරවය හදනවා. ඔක්කොම හදනවා. එකක් හදලා ඉවරෙච්ච ගමන් තව එකකින් අල්ලනවා. ඒක දිහා ඊගාය කරනවා. අන්තිමට සම්පූර්ණ නිෂ්පාදනයක් එළියට දානවා. ඉතින් ඒක පුරුෂ ධම්ම සාර්ථි ගුණ. ඒක මේ මේ අපේ එකක් නෙවෙයි බුදුරජාණන්සේ අපි හදන්නේ අපේ අම්මා තාත්තා වගේ මගන මගනතර කරන්න නෙවෙයි. අංග සම්පූර්ණ නිෂ්පාදනය පුළුවන් නම් යටත් වෙන්න. එච්චරයි මට කියන්න තියෙන්නේ. දීපංකර පාදමූලයේ සුමිත තාපසයා කිව්වනේ ඔබ හන්දික සිරිපත්තුලි මඩ ගෑවෙන්න නිසා මාව දඬු කඳක් කරගෙන ඒ දණ්ඩක් කරගෙන එකට වෙන්නේ කියලා ආන්නේ වගේ වැටෙන්න බුදුහාමුදුර ඉස්සරහ පිට. ඔය පඬිදකම් පැත්තක තියලා. ඒකල වෙන දෙයක් කියන්නේ. කිව්ව ගමන් තමයි තේරෙයි අපි ලොකු පදාස මගාරලා. කිව යුතු ප්‍රධාන දේ මගාරලා. ඉතින් ඒකට අහගෙන ඉන්න එකන අංජබජයි. තේරුණාද? ඒක නිසා ඒ වෙලාවේදී වම දකුණ වැටෙනකොට ආනපනේ වැටීම ලාභයට ගන්න. හැබැයි යා ලොකු කරන්න යන්න එපා. එතකොට වම දකුණට අනදර කරා වෙනවා. වම දකුණ ප්‍රධාන මුත්ත කරගන්න ආනපනේ අවශේෂ මුත් එක් කරගන්න. ඒ නිසා ප්‍රධාන අමුත්තයි ඉන්න තැන් වල අවශේෂ අමුත්තන්න සලකන්න යන්න එපා. ප්‍රධාන අමුත්තට සලකන්න. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ ඊයේ ධර්ම දේශනාවේදී ප්‍රකාශ කළා කුසල ක්‍රියාවකින් පසු ඇතිවන සිත ක්‍රියාසිතක් බැරි කිසිවක් ප්‍රාර්ථනා නොකළ යුතු බව මම සෑම දිනම නිවසේදී බුද්ධ පූජාව පූජා කර අවසානයේ දෙවියන්ට මළගිය ඥාතීන්ට පින් දී ජීවත්ව සිටින මගේ දරුවන්ගේ ජීවිත සාර්ථක වේවායි ප්‍රාර්ථනා කර මෙය සුදුසුද නුසුසුදු නුසුදුසුද ඔබ වහන්සේ මට අනුකම්පා කර මෙය පහදා දෙන්න ඔබ වහන්සේට නිදුක් නිරෝගී චීර ජීවනය පතමි භාවනා මධ්‍යස්ථානයේ ඉන්නකොට ඒ ටික කරගන්නට. ගෙදර ගිහිල්ලා පිස්සු කෙලින්නේවා මෙහෙදි ගණන් ගන්න එපා. ගෙදර ගිහිල්ලත් දරුවන්ට සුබ පතන්නේ මොකටද? අල්ලපු ගෙදර දරුවන්ට පතන්නේ නැතුව තමන්ගේ දරුවන්ගේ සුබ පතන්නේ මොකද? මගේ කුට්ටිය කඩාගන්නේ. පතනවනම් සියලු දරුවන්ගේ හොඳ අප බලන්න එතකොට හරියන්නේ නැහැ මගේ දරුවන්ගේ සුබසිත විතරයි. බුදුජානනාංශයේ දේශනා කරන්නේ මාතා යතා නියම් පුත්තං ආයුසා ඒක පුත්තා මනුරක්කේ. මවක් සම දරුවෙකුට සේ සීළු ප්‍රාණීන් විශේෂයි. ඒක එතකොට මේ දරුතෙනිය අස නැතුව කතා කරනවා මොකද මම බැදල් නැති නිසා මට දරුවෝ නැති නිසා කියලා හිතනවා. නෑ මම ඒ වුණාට අම්මගේ දරුවෙක් තමයි මාත්. ඔයගොල්ලන්ට කිසිම සුදුසුකමක් නැති නිසා ඔයගොල්ලෝ දරුවන්ට සුදුසුකම් ඉල්ලන්නේ. අපි දරුවන් මාර්ගයෙන් පුම්බා දක්වන්න දරුවන් මාර්ගයෙන් කැපිපෙන්න හදලා තමයි දරුවන ආස්ති කරන්නේ. දරුවන්ට ජීවිතයක් දෙන්නේ අපි. දරුවෝ ලව්වා එක එක උන් වෙසක් කුඩු හදනවා වගේ උන් හදලා උන් මාර්ගයෙන් පෝෂණයක් ආස්වාදයක්. ඉතින් ඒක ඔය විපස්සනා කරනකොට පේන්න තියෙන්නේ භව තෘෂ්ණාව ඇති. කාම තෘෂ්ණාව ඇන්නේ කාම තෘෂ්ණාව කියන්නේ මට ලැබෙන සැප. භව තෘෂ්ණාව කියන්නේ මගේ කාට, මගේ ආගමට, මගේ ජාතියට, මගේ රටට කියලා අර මේ පොදුවේ තියෙන දේවල් එකක් අල්ලගෙන අපරාධේ මෙහෙසගෙන එනවා. ඉතින් හරියමාරිය බෞද්ධයට පොඩ්ඩ එන්න බැරිව කාරණා නිසා. බෞද්ධයට කොහොමඩක්වත් එන්න බෑ. මොකද අර අල්ලාගත්ත හොඳ ටික තව වඩා හොඳක් ඉදිරිපිට බිම දාන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා අපේ ගමනට බාධාව අපේ හොඳ ටික කියලා හිතා ගන්න. මොකද මෙච්චර වඩා හොඳක් තියෙද්දී මේ දන්න හොඳ බිම දාන්න බැරුව අර වඩා හොඳ තියෙන තැනත් මේ හොඳ අතුල්ල අතුල්ල පෙන්නන ඕ බලන්න මම හොඳ නැද්ද මම ෂෝක් නැද්ද මේ බලන්න මහා ලස්සන නැද්ද කිය අර තමන්ගේ තියෙන දේ පෙන්න. අපි මෙතන විපස්සනාව කතා කරනකොට හැම වෙලාවෙම යන්නේ හොඳට වඩා හොඳයි. වඩා හොඳ ඉදිරිපිට හොඳ අවචාවට වැටෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. ඒ හොඳේ නරකක් කියන්න හදනව නෙවෙයි. හොඳ හොඳ තියේදී මේ භාවනා වැඩමුළුකදී අපි වඩා හොඳක් වෙනවා. ඒක තියේදී මේ හොඳ උරගගා පෙන්වන්න හදනවයි කියලා කියන්නේ අර හොඳේ අතාරින්න බැරිකම. ඒකේ තියෙන අඩුපාඩුව තමයි දරුවන් මාර්ගයෙන් Taman කැපිපේන දඟලන දැඟලිල්ල. ඉතින් මෙහෙමනම් මේක එච්චරම කැක්කමක් තියෙනවා ගියාත්මේ දරුවෝ ගැන කෝ දැන් කැක්කුම්. ඒ දවස්වල ඇඟේ මුනි තියන හදපු දරුවෝ ගැන කෝ දැන් දැන් ගානක්වත් නැහැ. తත්‍ර తත්‍ර අභිනන්දනි අල්ලන දැන් මතුවෙච්ච එක අල්ලගෙන ඉතින් තොරක් ගන්න. ඒකලගෙන මම ලස්සන නැද්ද මට සෙනෙහස නැද්ද මට දරු පෙනෙහස නැද්ද මේක නරක වැඩක්ද කියලා පෙන්වන්න හදන්නේ. ඒ මගේ දරුවා මාර්ගයෙන් නම් මේ දඩමීම කරගෙන යන්න හදන්නේ. මට එකක් කියතයිව දරුවෝ ඔය කියන කෙනාට වෛර කරනවා. අනිවාර්යයෙන්ම කරනවා. දරුවන්ට යන්න දෙන්නේ ඒගොල්ලන්ගේ අනාතේ ඒක එතකන් අත්දඬු හයි කරන්න. ඊට පස්සේ දරුවන්ගේ මන අපේ දෙන්න අපි ප්‍රාර්ථනා කරපුවට ඌව දිද්ද වෙන්නේ නැහැ. ඒවට හිත වෙන ගොඩාක් හේතු කරුණු තියෙනවා. ඒ වෙනුවට මට සතියෙන් ඉඳ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. මට විවේකී ලැබේවා. මට හුදකලාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එතකොට නම් අඩුවන්නේ. Taman වත් ඒකට යෙදෙන්නේ. දැන් මේ දරුව දඩමීම කරගෙන මම මං ගැන කතා කරනකොට මං අම්මට කිව්වේ මේ මං ගැන සැලසුම් හදන්න යන්න එපා. අපරාධ පව් කරගන්න එපා. එන්න එපා. ඒකට මම කව හරි හරි හරි හරි උඹට තේරෙනවා උඹට ඕන දෙයක් කරගන්න මං එච්චරයි. යා ඇතුද්දටත් එච්චරයි අසුද්දටත් එච්චරයි එන්න එපා මං ගැන සැලසුම් හොයන්න. මෙතෙක් කල් කිරි දුන්නා එක වෙනම කතාවක්. දැන් මගේ ජීවිතේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ හිතනද මට අම්මා පැවිදි වෙන්න දෙයි කියලා. කවදාවත් දෙන්නේ නැහැ. ඒ මම හිතුවක්කාර වෙච්ච නිසා තමයි අද මගේ විවේකයෙන් මම ලබාගෙන තියෙන්නේ. අම්මත් එක්ක හිටියනම් මම තාමත් තනෙන් කිරි බිබී ඉඳි. මේ නිසා කරුණා කරලා කවුරුත් අල්ලගන්නත් එපා. කනත් අහුවෙන්නත් එපා. අපේ බුදුහාමුදුර අපිට පහළ වෙලා කිව්වේ විමුක්තිය හොයපන්. දරුවොත් එක්ක නිවන් දකින්න බෑ. පීනනකොට කරටක් දාගෙන පීනන්න බෑ. කඹේ යනකොට කරටක් දාගෙන යන්න බෑ. මරණ චිත්තක්ෂණ එකෙක්වත් නැහැ. ওই සෙනෙහස තියාන ගියොත් ඔය ගෙදරම මල පෙරේතෙක් කියලා ආපහු වෙනවා. ඉතින් අර ගෙදර දරුවෝ මොකද කරන්නේ? කූ කට්ටඩිය ගෙනල්ලා බෝතලයකට දාලා හොරපැක් ගාලා පුඳුර විශ්කොල දානවා. ඔය ඉන්නකන් තමයි ඔය බොහොම ආදරේ අත්තා දාවේ මුත්තා දාවේ අම්මා දාවේ තාත්තා දාවේ කියන්නේ. මැරුණට පස්සේ නිකමට ගඳක් යවන්නේ. තොවිල් දටනවා. ඒකල කුප්පියක දාලා ඈත මුදල් ගේන නැත්නම් පුච්චලා අලු කරලා ෆුක් කාලා බෙබලනවා. ඔය සේනහද තමු බොරුව. ඉතින් අර මේකේ ඉන්නකොට මට කීත හැකි මහත්වෝ නෑදෑවරේ ඉන්න තැනකට මොකුත් කියන්න යන්නේ නැහැ කිව්වා මේගොල්ලෝ බයිනවා මට. කැක්කමක් නැහැ කියලා. නැහැ කැක්කමක් තියෙන නිසා මම කියන කරුණාකරලා මේ වගේ තැනට ආවට පස්සේ චිත්තක්ෂණ කීයක් සතියෙන් ඉන්න පුළුවන්ද කියලා බලන්න ගෙදරදී කරන බුද්ධ පූජාවයි දරුවෝයි කරුණාකරලා හේතියලා එන්න. ගියාට පස්සේ සතු මරණව වෙනකොට වැඩි වැඩි හොඳයි බුද්ධ පූජාව තියෙන එක ඒ නිසා ඒක කරන්න. නැත්නම් මේ බුද්ධ පූජා කළා නිවන් දකින්න පුළුවන් නිසා නෙවෙයි. සතුන් මරනවා වෙනුවට ඒක හොඳයි. ඒ වෙනුවට මේක ඊට වැඩිය හොඳයි. ආන්නේ විදිහට වඩා හොඳ දේ තේරුම් අරගෙන යන්න පුළුවන්කම තියෙද්දි වඩා හොඳ දේ තියෙද්දි හොඳ අතරින්ද බැරි කාට හුනියම වෙන්නේ Tamange හොඳ ටික විතරයි කියලා පොතක ලියලා තියෙනවා. මම දන්නේ තේරෙනවද කියලා ඒක කියනකොට නම් ටිකක් මේ උගුර හිර වෙනවා වගේ. අවසර ස්වාමීන් වහන්සේ ගරු ස්වාමීන් වහන්සේ අවසරයි. පරියංක භාවනාවේදී මට අරමුණේ සිටිය හැකි වන්නේ විනාඩි 5 10 අතර ප්‍රමාණයකි. ඉන්පසු අරමුණ වෙනස් වේ. මෙසේ කඩින් කඩ පැය භාගයක් පමණ සිටින විට මා පාලට වැටෙන ස්වરૂපය හා ඈතට ඇදෙන වැනි ස්වરૂපය අත්විඳිමි. නැවත සතියට එළඹීමට ටික වේලාවක් යයි. මෙලෙස එක අරමුණකට සිත ගැනීමට ටික වේලාවක් ගත වේ. මෙලෙස මා පරයන්ක භාවනාව කරන විදිය නිවැරදිද? කරුණාකර පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුව අත් වේවා. ඔයගෙදර විනාඩි 5කට පස්සේ අරමුණ වෙනස් වෙනවයි කියලා තියෙනවා. ඒ නිසා ඒක හෙලි කරගන්නයි කියන්නේ පටන් ගන්නකොට අරමුණ කොහොමද විනාඩි 3කින් අරමුණ කොහොමද විනාඩි 5කින් අරමුණ කොහොමද කියලා ඒ අරමුණේ වෙනස් වෙන භාව විපරිණාමය රූපාන්තරණය ඇතිව නැතිව යන බව මේට වැඩි විස්තර ලියුවා මේක හොඳ මොඳ වார்த்தාවක් මම ටිකක් කරගෙන අරමුණ නැති වෙනවා අරමුණ වෙනස් වෙනවායි කියලා කියන්නේ අරමුණ නැතිවීමට සහ වෙනස් වීමට වෛර කරලානේ ඉතින් ඒ තාක්කල් එයාට අනිත්‍යතාවය වැටෙන්නේ නැහැ මේ පෙන්නන අනිත්‍යතාවයට ප්‍රතික්‍රියා කරනවා ඒ වෙනුවට මේ කුමක ඉඳලා කුමකටද මාරු වෙන්නේ මොන තැන ඉඳලා මොන තැනටද මාරු වෙන්නේ කියලා අරමුණ පේනකොට හොඳට ලකුණු ටික ගන්න. අරගෙන ඒක දිහා බලාගෙන ඉඳ එතකොට මෙතන ඉඳලා මෙන්න මෙහෙ වෙනස් වෙනවා. මේක මෙහෙම වෙනස් වෙනවා කියලා ඊතරතුරු කිව්වනම් එච්චරයි භාවනාව කියන්නේ. දැන් ඒකට වෛර කරලා ලියලා තියෙනවා. බලාගෙන ඉන්නකොට අරමුණ නැති වෙලා යනවා. අරමුණ වෙනස් වෙනවා. ඒ ටික වෙලාවක ආයෙ මතිනවා ආයෙ වෙනස් වෙනවා. ආයෙ මතිනවා ආයෙ වෙනස් වෙනවා කියලා කියන්නේ කණපින්දමක් විදියට. නමුත් බුදුරජාණන් පැත්තෙන් බලනකොට හොඳටම භාවනාව යනවා ප්‍රතිඵල වලට වෛර කරලා තියෙනවා. පේන දේ අහුලගෙනත් නැහැ. ඉදිරිපත් කරන්නෙත් නැහැ. මොකද ඒක වැරද්දක් කියලා හිතලා. ඒ නිසා මේ දීපේකන කැමැතිද ඒ විනාඩි 5ක් ඇතුළත අරමුණ කුමක්සිත කුමට මාරු වෙනවද මොන විදි විපරිණාමයක් මොන විදිහේ පරිණාමයකට යනවද කියලා විස්තර කියන්න කැමතියි. එහෙමනම් අපිට පුළුවන් ඒක විග්‍රහ කරන්න. එතකොට ඒක පිළිබඳ මේ නරකින් ලියලා තියෙන ඒක මේ හොඳ හැටියට ලියන්නේ මෙහෙමයි කියලා කියලා දෙන්න පුළුවන්. නමුත් එහෙම කියා ගන්න අවශ්‍යතාවයක් නැත්නම් සුද්ධ කරගන්න තරම් ඒක වැදගත් නැත්නම් අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසර ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. මම වම දකුණත් වශයෙන්ද උසවනවා තබනවා වශයෙන්ද පැය භාගයක් පමණ මෙනෙහි කරමින් සක්මන් කළේ. එහිදී මුහුණේ කටු අනින්නාක් මෙන් දැනිනි. පාදය මෙලෙක් බවක්ද පොළවේ තද ගතියක්ද දැනුනි. හිස බැලුමයක් මෙන් ඉහළට පිම්බී ඇතිසයක් දැනුනි. කය ඍජුව පවත්වාගත නොහැකි බවක්. වැටෙන්න යන බවක් දැන ක්‍රමයෙන් සක්මනේ තුන්වන අධියරයට ගොස් විනාඩි 15ක් පමණ ගිය විට වම් කකුලේ අස්තිය සිහින් රේඛාවක් මෙන් දිස්විය. පසුව එය නැති වී ගිය අතර වම් පාදයේ දන හිස්සෙන් පහළ කොටසද නැති වූ බවක් දැනුනි. ඒ සමගම පාදයේ ගමන වේගවත් වූ බවක් දැනුනි. එය කිසියම් රිද්මයකට අනුව සිදුවිය. සක්මන නතර කිරීමට සිත් නොදින්. කයෙහි අනිත්‍යභාවය අවබෝධ වීම යනු මේදයි කරුණාවෙන් පහදා දෙනසේක්වා. අපිට එච්චර හදිස් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. වැටෙන මාර්ගයක ඉන්නවා කියන්න පුළුවන්. නමුත් අර මුල් ටිකේදී ඒ වම දකුණ වශයෙන් බලද්දිමද මූණේ කටු කටු ගතිය දැනෙන්නේ නැත්තම් ඔළුව පිම් බැලුමක් වගේ ගතිය දැනෙන්නේ මේ ආනාපානේ පෙනෙද්දිමද එහෙම නැත්නම් ඒක ආනාපානේට අරියාදුවට නරකකට පේන එකක්ද එහෙම නැත්තම් ඒ කටුවන ගතිය වගේ බිම්බෙන ගතිය එනකොට ආන වම දකුණෙන් සම්පූර්ණයෙන් ගිලිහෙනවද කියන මම අර ඉසලු පහපු ප්‍රශ්නේ හයත් අහන්න කැමති මේ ලියුපෙක්කනාගෙන් කැමතිද මේ ඒ මුල් කොටස පිළිබඳව තව ටිකක් විස්තර සපයන්න සභාවට සක්මනේ යෙදෙනකොටම තමයි ඒ හැඟීම් දැනුනේ ඒක ඒක හරි හොඳයි එම කියන එක නමුත් ඒක ලියන්නම ඕන ඒක ලියුනේ නැත්තම් මේක නూరుට හිතෙන්නේ මට වම දකුණ කියනකොට සමානලට ඒ වම දකුණ වැටෙහෙද්දිම මූණේ කූඹි දුවනවා වගේ, කටුව යනවා වගේ, හිරි තිබිලා හිරි ගැටලා යනවා වගේ වැටෙනවා. එතකොටම මට තේන ඔළුව නිකන් බැලුමක් වගේ වෙලා වෙනකල ඉතින් ඒ වෙලාවේදී මට මේ වම දකුණ වැටිමද වැටහීම තිබුණද නැද්ද කියන එක ලියුනේ නැත්තම් අනිවාර්යෙන් පේන්නේ කනපින්දමක් කියනවා වගේ. වැටෙන ගමන් පේනවයි කිව්වනම් බහනා ලොකු දියුණුවක් කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඉදිරිපත් කරන ස්වරූපය හදා ගන්න නැතුව අපි එතන සැකසහිතව එතන ප්‍රශ්න සහිතව ඉදිරියට ගියොත් ඒක දිගටම පිළිකාවක් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනා කරනකොට ඉස්සරහට ප්‍රශ්න කිව්වේ ආනාපාන තිබුණා ඒක නැති වෙලා යනවා ඒක ස්වභාවිකයි. නැතුනට ආයෙ ගන්න පුළුවන්. අනේ විස්තර ටික මෙතන තියෙන වින අරමුණක් එක්ක තියෙන සම්බන්ධේ ඒ හැම වෙලාවෙදීම තමන් සක්මන් කරන බව හිතගෙන නෙවෙයි ඉඳගෙන නෙවෙයි නිදාගෙන නෙවෙයි ඇවිදින බව දන්නවා මම දකුණත් පේනවා පේන අතරවාරේ මේ මූණේ කටු ගතියක් වැටෙනවා ඔළුව සැහැල්ලු වෙනවා තේරෙනවා ඇට කටු වැඩ කරන හැටි තේරෙනවා ඉතින් එතකොට ඒ කවදාකවත් කරදරයක් බාධාවක් නෙවෙයි විස්තර විභාගයක් අන්න ඒක වැඩි වෙන්නේ යමක් කළ යුතුද මොකක් කළ යුතුද එතකොට නම් අනිත්‍ය ලක්ෂණය පෙනේ ඒක අරමුණක් නෙමෙයි අරමුණු කෝටි ගාණක් පේනවා. ඒ ඔක්කොම වහවහ වැඩ කරනකොට තොරණක බල්බ් වැඩ කරනවා වගේ වහවහ වැඩ කරනකොට තමයි අනිත්‍යතාවය කියන එක වැටහෙන්න පටන් ගන්න. ඒක අරමුණක ඒච්චර පේන්නේ ඒ අරමුණ බලන්නේ දැදී වටේ පිටේ තියෙන වයි ඒකයි ඔක්කොම භාක්‍රියා ශක්තියකට එන්න ගන්නවා. ආසන්න උත්සන්න වෙන්න පටන් අර ගන්නවා. ඉතින් මේක සමහරකට බය එලවන සුළුයි. සමහරකට සැක උපදවන සුළුයි. සමහරයකට වැරදිලයි කියලා හිතෙනවා. ඒ බය තක ඒ හිතන සේරතම කෙලස් කියලා කියනවා. මේ වැඩේ යද්දි කකුලෙන් අදින. ඒජීදිත් මේක හරිමයි කියලා හිතාන ඉදිරියට යන්න නම් යෝගාවචරය ලක්ෂ කෝටි වාරයක් වරද්දගෙන ලෑස්තිලා යන්න ඕනේ මේ කවුරු ඇවිල්ලා මොන විදියෙන් සැක දාන්න ගියත් මම ඉන්නේ සතියේ මම ඉන්නේ සක්මනේ මට වම දකුණ පේනවා ඒ නිසා බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා මූල කර්මස්ථානයේ ඇසුර තීන තාක්කල් කවදාවත් භවනා වැරදිලා නැහැ කොයි වෙලාවක හෝ මූල කර්මස්ථානයේ ඇසුර නැති වුණා නම් භවනා කැඩිලා ඒ නිසා හැම වෙලාවෙම සැකයක් වෙනවනම් ප්‍රශ්නයක් වෙනවනම් ඇසුර තීනද බලන්න වම දකුණත් එක්ක පරියන්කේ නම් ආනාපානයත් එක්ක. ඒක තියෙනවා නම් ඒකෙන් තමයි අපි ප්‍රත්‍යක්ෂණය කරන්නේ. උරගා බලන්නේ. භාවනා කැඩලත් නැද්ද කියලා. ඉතින් ඒක හරියට අල්ලගත්ත කෙනාට ආය කමටහන් සුද්ධ කරන්න ඕන වෙන්නේ නැහැ. එයා දන්න සැකයක් එනවනම් Tamanට අදාළ මූල කර්මස්ථානයේ සම්බන්ධය බලනවා. ඒකට එන විශ්වාසය කොච්චරද කියනවනම් තව පැය භාගයක් ඉන්න පුළුවන් ශක්තිය එනවා. විශ්වාසය නැනේ සැකියාවනේ එතරම් නැගිටලා යන්න හිතෙන. ඉතින් ඒ නිසා වරදින එක වැරද්ද අපි කියන අත්තරද්ද ආයෝජනය කරලා විශ්වාසව නැවත නැවත කරන කෙනාට මොන්න මායාවක් වටන්න බෑ. දැන් මායя ඉන්න ඕනේ නිකන් භවනා හරියට යද්දි සැකේ පිට නතර කරන්න. ඒකට කරන්න දෙයක් නෑ. ඒක ඉතින් සාමාන්‍ය ආධුනිකයාගේ හැටි මේ කියනවා මේ ලපටි එලවලු ගම් ප්‍රවාහණය කරනකොට තැලෙනවා පොඩි වෙනවා කුණු වෙනවා. මේක ලපටි එලවලු හැටි. ඒගොල්ලේ හිත පටන් ගන්න කාලේ ලපටිය ලෝලු වගේ ගමන් කරනකොට පොඩ්ඩ වෙනකොට අවුවට තිකමන් හේබාන. ඔකට හයි වුණාට පස්සේ ඔච්චර පැකින් ඕනේ ඕන තරම් දුර ගෙන යන්න පුළුවන් මොනවත් වෙන්නේ නැහැ. ඉතින් ඒතර මුල් ටිකේ අනුකම්පා කරන්න ඕන. ගොඩක් මේ අත්තරද්දර ඉඩ දීගෙන කරන්න ඕනේ. හැබැයි මූලික උපදේශ ටික අමතක කරනවා නම් හරි වෙහෙසක්. ඔච්චර කිව්වත් තේරුම් ගන්න නැහැ. ඒ නිසා ඔළුවේ එක එක මතු මතාන්තර තියාගෙන මූලික උපදේශ ටික අහන්නේ. නමුත් මූලික උපදේශෝ මේ වගේ කමඨාන් වාර්තා දෙකක් කියවනකොට ඕනේ කෙනෙකුට තේරෙනවා මේක එච්චර මහා ලොකු රටාවක් මේක නෑ. අර උවමනාවෙන් ඔළුව අවුල් කරගන්න නැත්තම්. ඉතින් ඒක ඒකට බේත් නැහැ. උවමනාවෙන් ඔළුව අවුල් කරගන්න එක තමයි නුගුණේ කියලා කියන්නේ. අංජබජල් කියන්නේ පිස්සු කියන්නේ ඔළුව නරක් වෙලයි කියලා කියන්නේ. ඒවට බේත් නැහැ. අපේ පැත්තෙත් ඒක මේ අපේ ගමේ පැත්තවත් නැහැ. පිස්සුවට බේත් නැහැ. මොන කරන්නේ? මෙච්චර සරල උපදේශ පාරමිතියක් තියේදී හැබැයි මම ওই ඔක්කොම කියද්දි මම දන්නවා කොහොම නෙවෙයි කිරි දින දෙවියත් අඟුරු සුදු වෙන කලෙක් නම් නැත් කියලා ඒ ඒ මානසිකත්වයේ නැති කෙනාට කොහොමඩක්වත් දෙන්න බෑ. ඒක පිළිබඳව පශ්චාත්තාප වෙන්න නරකයි තියෙන කෙනාට තේරෙනවා. දැන් අනේ වරදින කෙනාට ගහනකොටත් හරිය කෙනාට තේරෙනවා මේ මටත් එක තමයි මේ ගහන්නේ කියලා ඌටත් වදිනවා. ඌ හැදෙනවා. අර මනුස්සයා අයියෝ නිකන් වනේ භාවනා කළන කවදාවත් හරියන්නේ කියලා යනවා. අනේ මම හරි කැමති එකට. බැරි බව තේරුම් අරගෙන යනවනම් ලකු ලාභයක් මොකද අපරාධේ පෙට්‍රල් පුච්චන්නේ. මෙහෙ උගන්වන්නේ ඔච්චරමයි. ඕක නෙමෙයි මොනවා කිරුවත් ඔච්චරමයි. ඒ නිසා මේකට හැඩ ගැහෙන්න බලන්න. හැඩ ගැහෙන්න බැරි වෙන එකේ පුද්ගලික දෝෂෙකුත් නෙවෙයි. හැඩ ගැහෙනවනේ එච්චර කල්යන්නේ නැහැ. හැඩ ගැහෙන්නේ නැහනේ ඉතින් අපි දෙන්නට ගනුදෙනුවක් නැහැ. එහෙනම් ඉතින් ඒ වෙනතක් බලා ගන්න එකයි තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් බුදුරජාණන්සේ ඔක්කොටම අත දෙන්න ගියේ නෑ. පුළු පුළුවන් එකනට පුළු පුළුවන් තාලට කරගෙන යන්නේ කිව්වා මිසක් ආ. ඔක්කොමලා බුදුරජාණන්සේ කොට දැම්මේ නෑ. ඒ නිසා ඒක විවුර්ත තියාගන්න භාවනා කරනකොට මූල කර්මස්ථානය ගැන මතක් කරන්න ඒ ගැන පුළුවන් තරම් සාදර වෙන්න ඊට සාපේක්ෂව ඕනතරසොරක් තියන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලියනකොට කියන්නේ මට මූල කර්මස්ථානයේ අසුර තියෙද්දිද මේක දැක්කේ නැද්ද? ඒක අහන්න නැතුව ලියන්න පුරුදු වුණොත් ඒ මනුස්සයා මායයටවත් වටන්න බෑ කියලා මට කියතයි. අවසර ස්වාමීන් වහන්සේ මම අලියම සක්මන් භාවනාව කළේ. වම දකුණ වශයෙන් සතියෙන් භාවනා කළේ. ඊයේ දවසට වඩා අද සිතුවිලි ඒම අඩු විය. නමුත් සිත පිට ගිය විට පිට ගිය බව දැනගෙන සතියෙන් නැවත සක්මන් කළෙමි. ලනුපැදුරේ පා ගැටෙන විට රළු ස්පර්ශයත් වැලි මඩුවේ පා ගැටෙන විට සිනිඳු ස්පර්ශයත් පාදයට දැනේ. එසේ දැනෙන්නේ සිතුවිලි පිට යාමක්ද? නමුත් මා කමටහනේ සිත තබා ගන්නා ගත්තා. ඒ වුණත් මේ ගැටීම මට දැනීම සිත පිට යාමක්ද? පරියංක භාවනාව අද දිනෙත් සාර්ථකව නොවුන්. සිතුවිලි අඩුවීමක් නොමැත. සිත විටින් විට පිට යයි. එහෙත් සිහිය පිට ගිය බව ක්ෂණිකව දැනේ. එවිට නැවත කමටහනට ඇද තබාගත් ගැනීමට දැඩි වීරයක් ගත්. මට මෙය සාර්ථකව කර ගැනීමට බැරි වේද යන්න බියක් ඇති වේ. මෙය දුරු කර ගැනීමට උපදෙසක් දෙන්න. සති නිමිත්ත යනු කුමක්ද? සති නිමිත්තෙන් හිත තබා ගනිමින් කායංගනාසිය කිරීමට උපදෙස් අයද සිටි. නිවසේදී දෛනික වැඩ කිරීමේදී සක්මන් වෙන අයුරු පහදා දෙන්න. නිවසේ වැඩවල නිරත වන විට ඇවිදීමේදී ඉඳ ගැනීමේදී මුළු තැන්ගෙයි වැඩ කිරීමේදී හුස්ම රැල්ල වදින පරිමුඛයට සිත තබා ඔය ඉදිරිපත් කරන දේ මොකක්ද කියලා වැටහිමක් නැතිකම තියෙන්නේ ආන සක්මන් කරනකොට වැලි පොළවේ සිවුඳු භාවයේ සහ ලනුපැදුරේ තද බව දැටීම හිත පිට යෑමක්ද කියලා අහලා තියෙනවා මට හරි පුදුමයි කොහොමද මෙවැනි කල්පනා එන්නේ කියලා. මේ බලනකොට පේන්නේ හිත පිට ගිහිල්ලයි කියලා වගේ කියන්නේ. ඒ දැනෙන දේ ඇත්තක්ද බොරුවක්ද කියලා මේ ලියන එකට විශ්වාස නැහැ. ඉතින් ඒකට මම දන්නේ කොහොමද කියලා දෙන්නේ කියලා. බඩ තියෙනකොට වැලි පොළවේ තියෙනකොට වැලි පොළවේ මෙහෙමයි තේරෙනවා. තක්මනේදී මෙහෙම මේ ලනුපැදුරේ තේරෙනවා ඒක හිත පිට යෑමක්ද කියලා අහනවා. ඉතින් ඒකට නම් මම දන්නේ නැහැ කොහොමද මේක ප්‍රත්‍යක්ෂණය කරවන්නේ කියලා. ඒ තරම්ම මේ ඍජු දෙයක් තිබ්බහම ඇත් දුටු ප්‍රත්‍යක්ෂය සැක කරනවා. කොහොමද ඉතින් මේකට උත්තර හොයන්නේ? මේ දැනෙන දේ වැටහෙන දේ අද්දුට ප්‍රත්‍යක්ෂය සැක කරනවා. ඒකල කියනවා භාවනා පරියන්කට ගියාට පස්සේ මූල කර්මස්ථානය මොකද්ද කියලාවත් කියලා නැහැ. කියලා හිත පිට යනවා කියන්නේ. ඒකල අහනවා එදිනදා වැඩනකොට පොල් ගන්නකොට මිරිස් සම්බන්නකොට ආනාපානිය කරන්නද කියලා අය අහනවා. මේ මොනවත් නැතුවත් ආනාපාන ගැන කියන්න දන්නේ නැහැ. ඒ නිසා ගොඩාක් අවුලක් තියෙන්නේ. ඒ නිසා කායගත සතිය කරන්න නැති අහන. ඒ නිසා මට සක්මන් කරනකොට තියෙන පොළවේ හැටියට වැටහෙන දේ තමයි අපි ප්‍රධාන උත්තරේ වශයෙන් ගන්න ප්‍රධාන ලාභේ වශයෙන් ගන්න. ඒක වැඩි කරන්නනේ උත්සාහ කරන්න ඕනේ. ඒක සැකේිනා. මේ මේ හිතලුවද්ද බොරුවද්ද කියලා. ඒක ප්‍රත්‍යක්ෂණය කරන තරම්වත් පියවර ගානක් සක්මන් කළා නැහැ කියලා මට හිතෙනවා. ඒ වගේම සක්මන ගැන කතා කරනකොට මොකද්ද මූල කර්මස්ථානය කියලාවත් ලියලා නැහැ. හිතවිලි ගැන ලියලා තියෙනවා, හිත පිට යනවායි කියලා ලියලා තියෙනවා. ගොඩාක් ආඩපාලි ගොඩාක්. ඒ ඔක්කොම පැත්තක තියදී gedirin දදී දිනදා වැඩවල සතිය පිටවන්නේ කොහොමද කියලා ප්‍රශ්න නගන නිසා එක මාතෘකාවක් අරගන්න අරගෙන හොඳට කෙරෙන්නේ සක්මන නම් ධක්මනේ හොඳට ඒ තබන තමන පොළවේ හැටි තමන්ට වැටෙහෙන හැටි එක සැරයක් බලලා නතර වෙන්න බෑ ලක්ෂ ගාණක් කරලා බලන්න. ඒක තමයි අනුපස්සනා කියන්නේ විපස්සනා කියන්නේ තමයි රිසර්ච් කියන්නේ ඒකට තමයි. සර්ච් රිසර්ච් නැවත නැවත ඒක කරලා බලන්න පරිේෂණ. ඉතින් ඒක තමන්ට වැටෙනවා මේක අත්දැකීමක්ද එහෙම නැත්නම් හිතලුවක්ද කියලා. ඊට පස්සේ අඩු ගානේ පරියන්කයට ගියාට පස්සේ මම බලන්නේ මූල කර්මස්ථානයේ වශයෙන් මොකද්ද කියන එක. මූල කර්මස්ථානේ මොකද්ද කියන එක කැමැති දේ ලියපෙකන සඳහන් කරන්න මේ පරියන්කේදී මොකද්ද කරන භාවනාව කියලා. මූල කර්මස්ථානේ මොකද්ද කියලා. මම මගේ කටහඬේ ස්වරූපේ නිසා හිඟ දෙනෙක් කැමති නෑ අත උසන්. මොකද ඇඟට කඩා වැටෙනවානේ. එක වෙලාවට මට හිතෙනවා මට මට මේ ඉවසන්න පුළුවන්කමත් ලොකු දෙයක් කියලා. මේ එකම තකතිරු ටිකක් මේ නාකියෝ ආවම ඔච්චරයි ප්‍රශ්න තියෙන්නේ. gederin ගේනවා මොනවද ඕකුණු කන්දල් ටික. ඒකම හපහපයි ඉන්නවා. මොන්න ජාතික ගලේ ගහුවත් හතරය අලුත් වෙන්න නම් කැමති නැහැ. මගෙත් අර හොඳ වෙලාවට ටික ටික නාකි වේගනේ නිසා මේක තේරෙනවා දැන්. එහෙම නොවුනනම් ඇද්දලා ගහනවා මේ වීදුර කඩාන ඉලේට යන්න. මෙච්චර මොනවද මේ කියද්දී ඒක නිසයි අපි කොලයක් අච්චු ගහලා එන්න ඉස්සෙල්ලා දිව්වේ කමටහන් සුද්ධ කරනකොට මේ කොලේ බල්ලා ලියන්න ඕක ගෙවල් වල හිතන දේවල් ලියලා බඩන්නේ එතකොට මම නඩු විසිකරනවා ඒ නිසා කැමැතිද කියන්නේ පරියංකේදී මේ වගේ අසාර්ථකතාවය එන්නේ මොකක් මුල් කරගෙන භාවනා කරනකොට මොකක් මූල කර්මස්ථානේ කරනද කරන්න කියලා එතකොට පුළුවන් නඩුවක් කතා කරන්න නැත්නම් කොහොමද කරන්නේ ඒකල ඒකවත් බැරුව ඉඳද්දි ගෙදර ඉදිරියට වැඩ කරනකොට කොහොමද සතිය පිරවන්නේ කොහොමද ආනපන කරන්නේ කියලා අහනවා ඒ නිසා මට පේනවා මේ අත්දැකීම් අඩුකමත් ප්‍රතිඵල අපේක්ෂාව වල තද වැඩිකමත් මූලික උපදේශ ඇහිලවත් නැහැ. එනිසා මේ වගේ කෙනෙකුට හරිය වටිනා නැවත උපදේශ පන්ති අහන්න සලසනද ඒක ලියලා අර කොලේ ඉල්ල ගන්න ආයසරයක් කොලයක් ඉල්ල ගන්න තමයි ළඟ නැත්තම්. එළ හොඳට කියවන්න. ඒතකොට දෙකුල්ලගෙම කාලය ඉතුරු වෙනවා. එහෙම නැත්නම් අර මගේ වචන ඇහෙනකොට නිකන් කන පීරි ගන්නවා. මට ඉතින් හොඳ දෙයක් කතා කරන්න නෑ නේ දෙන්නේ නෑනේ මට තොරතුරු දෙන්න තු කොහොම ඒක මම විස්තර කරන්නේ. ඒ නිසා කරුණා කරලා ඒ වාර්තාවලිය වන්නේ විදියට එතකොට කාලේ වටිනාකමක් තියෙ නැත්නම් නිකන් මේ කන බින්දමක් කංකරච්චලයක් තමයි ඇහෙන්න ඇහෙන්න තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා ඒ ආරේ ඒ ලියන විස්තරය ලියන්න නැත්නම් හරි අමාරුයි මේ සාකච්ඡාවේ ප්‍රයෝජනයක් අතකට. අවසර ස්වාමින් වහන්සේ ගෞරවනීය ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ උපදෙස් අනුව මුලින්ම ඉරියව්වට හිත යොදා ආනාපාන සති භාවනාව වඩමි. මා නිරීක්ෂණය කළ පරිදි බොහෝ පරයන්කවලදී මුලින්ම ආශ්වාස ප්‍රශ්වාස වෙනස දකි. ආශ්වාසය ලාවට සීතලට හෙමින් නාස් උඩුවේ ගැටේ. ප්‍රස්වාසය වේගවත්ව ගොරෝසුවට ප්‍රශ්නෙට පිට ඉතාම හොඳින් නිරීක්ෂණය කළ විට පෙර ආස්වාසයට වැඩිය ඊළඟ ආස්වාසය වෙනස් බවත් ප්‍රස්වාසය එසේම බවත් දකි. මුලින් එක වාගේ පෙනුන දෙය එකිනෙකට වෙනස් බව. ඊළඟට ආශ්වාසය හා ප්‍රශ්වාස දෙකට නැවත කැඩේ. වැඩිපුරම කැඩී දැනෙන්නේ ගොරෝසු හරියේදී. ඊළඟට වේවා ඊතා සියුම් කෑලි වලට කැඩී ශරීරයේද වෙවුලමින් බිඳි බිඳි වේගයෙන් යයි. නාසයේ අග ස්පර්ශ වෙමින් හෙමින් හෙමින් මේ తත්වය සංසිඳේ. පිටත ශරීරය වෙත වෙන තැනක තද ගතියකට මාරුයි. නැවත ආනාපානයට આવු. එය සියුම් වේ. පෙරදීට වැඩිය ඉක්මනට ටික වේලාවක් සිතිවිලි එයි. ආයාසයෙන් ආනාපානයට යොදමි. පිටත සිතිවිලි වැල් දිගේම යයි. ඊළඟට සිතිවිලි අලුත් ආනාපානයකට යොමු යොමු වීම ඊටාම අඩුයි. ආනාපානයේද ඉතාම අඩු. ලොකු සතුටු සතුටක් බලාපොරොත්තු ඉටුණා වාගේ හැඟීමක් ඇති. ඒ සතුට ක්ෂණික හානියක් වේයයි මගේ ප්‍රීතිය ප්‍රමෝදය ගැන අසා ඇති නිසා මේ தත්ත්වය මගහරවා ගැනීමට කළ යුතු දේ පිළිබඳව උපදෙස් පති. ඉක්මනට ඉක්මනට කියවන්න ඕනේ නැත්නම් අපිට ගොඩාක් වෙලා යනවා. මේ යන විදිය හොඳයි මට පේන විදියට අත්දැකීම් අධිකම තියෙන්නේ. ওই විදිය බොහෝ වෙලාවක් යනවා. ඒකට අතර මෙතන පොඩි පොඩි සැක. අතර මෙතන පොඩි නොදැනුවත් කරුණු තියෙනවා. නමුත් මේක කීපවතාවක් ওই පාරේ යනකොට ඒක තමන් විශ්ව මට්ටම් කරගන්න පුළුවන්. ඒක නිසා පේන විදියට රැල්ල දල වතින් අහුවෙලා තියෙනවා. නමුත් අද්දකලා තියෙන රැලි ගාන මදි. නැත්නම් අද්දකීම් ප්‍රමාණය මදි වෙලා තියෙන්නේ. ඒ නිසා මේකටම ලෑස්ති වෙලා සාදර හිතින් කරන්න. එතකොට ඔය මතුවලා තියෙන සැකන බොහොම ඉක්මනට නැති වෙනවා. අවසර ස්වාමීන් වහන්සේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම චිත්ත ධෛර්යය ඇති කරගෙන පැය දෙකක් පමණ එක දිගට භාවනාවේ යෙදී අපූර්වට ආශ්වාස ප්‍රශ්වාසයේ මෙනෙහි කළා සක්මනේදීද පියවරක් පා ඔසව පියවරෙන් පා ඔසව ඔසවාගෙන යමින් තබමින් සක්මනේ යෙදුනි. නමුත් අවසානයේ එය ඊතා ඉබේ සිදුවන ක්‍රියාවක් පමණ. සිත බොහෝ දුර ගොස් ඇත. සිත එක්තැන් කරගන්නා අයුරු කරුණාවෙන් පහදා දෙන්න. මේක කියලා විදින විදිහට හිත දුරදිග යන්න විදියක් නෑ ආශාස් ප්‍රසවාසයේ තියෙනවනම් ආන වම දකුණේ තියෙනවනම් ඒ නිසා හිත පිට යාම ගැන මොනවාක්වත් කරදර වෙන්න එපා තමන්ට වෙනදට වැඩිය සක්මනේ වම දකුණ අල්ලන්න පුළුවන් ගතිය නැත්නම් ඉරියව්වේ ඉන්න පුළුවන් ඉන්න බව දැනගන්න ගතිය පරියංකේදී ආනපානට මුණ දෙන ගතිය වැඩි කිරීමට හදනවා මිසක් හිතවිලි අයින් කරන්න හැදුවොත් පූර්ණ පරාදයක් සිද්ධ වෙනවා. ඒ වෙනුවට අරමුණ ඇසුරු කිරීම වැඩි කර ගන්න බලන්න. මොන විදියෙන් හරි නැවත නැවත නැවත අරමුණට හිත යොදලා අරමුණ ඇසුරු වැඩි වෙන තරමට හිතවිලි අඩු වෙනවා මිසක් එන හිතවිලිත් එක්ක රණ්ඩු කරගෙන ඒකයින් කරන්න හැදුවොත් වෙන්නේ අරමුණටත් තියාගන්න බැරි වෙනවා. හිතත් ද්වේෂ සහගත වෙනවා. හිතවිලි වලට ඒක තමයි ඕනම පරිසරය. ඒකට හිතවිලිමයි වැඩි වෙන්නේ. ඒ නිසා පුළු පුළුවන් තරම් ප්‍රමාණයක් කැඩි කැඩි හරි කමක් නැහැ. නැවත නැති යොදමින් හො කමක් නැහැ. මූල කර්මස්ථානයේ යෙදෙන ගතිය වැඩි කරන්න. ඒකල මූල කර්මස්ථානයේ පුළුවන් තරම් විස්තර බලන්න. එතකොට ඔය හිත විඥාන්තර වීම මේක වැඩි වෙන තරමට අර කඩු වෙනවා කියන මිසක් ආ හිතිරි අඩු කරන්න වෙන ක්‍රමයක් නැහැ. අපි තමිනන 45ක් සක්මන් කළා. මිනිත් 45ක පරියන්කේට තුනයි කාලට රැස් වෙනවා. ඒ මතක් කිරීමත් එක්ක අපේ ධර්ම සාකච්ඡාවේ නිමාව සටහන් කරන සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි.